හොඳයි. හැම දිනටම පෙරුවන් සරණයි. අද වර්ෂ 2019ක් වුණු මාර්තු මාසේ 24 වෙනිදා ඉරිදා උදේ ලංකාවේ වෙලාවෙන් 5:00ට පැවැත්වෙන ධර්ම සාකච්ඡාවේ ආරම්භක මොහොතයි මේ. සවනට සිසිලස කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් සත්‍යජීතුමාව පිළිගන්නවා. අපි ආරාධනා කර සිටිනවා සතෙහිතුමනි අපිට අද දින සාකච්ඡාව සඳහා ආරම්භයක් ලබා දෙන්න කියලා. සිරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට සම්මා සම්බුදු ජානන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්වක নমස්කාර කරමු වන්දනා කරමු ප්‍රණපාත කරමු අද අපි සාමාන්‍ය ඵල සුත්ත සාකච්ඡා කරන්නේ මෙහෙම සූත්‍රයකම සමාන කොටස් තියෙන බව අපි කිව්වා චූල සීලේ මජ්ජිම සීල මහා සීල ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර අනිවාර්යයි වට. මේ මූලික චරණ ධර්ම ටික. අනිත්‍ය චරණ ධර්ම තමයි මේ නමුත් මේ මූල වශයෙන් තියෙන සීල ටික අවශ්‍යයි. පහුගිය සත්‍ය අපි කතා කළා පහුගිය සත්‍ය කියන මිට කලින් වාරයේදී අප කතා කළා මේ සූත්‍රයේ ඒ සංඝාත තෙරුන් වහන්සේලා හෝ කවුරුන් හෝ නම දාලා තියෙන විපස්සනා ඥාන කියලා ඒකෙන් දක්වා කතා කළා. ඒකට එන්න කලින් අපි වටපිටාව ගැන හිතලා පසුගිය සතිවලදී සාකච්ඡා කරපු දේවල් වලට අනුරූප සිහිපත් වෙනමක් මතක් කරොත් හොඳයි. මේ බැතිසිතේ නැත්නම් අපේ තේරෙන භාෂාවෙන් අපි කතා කරනකොට කියනවා මේ ශ්‍රද්ධාව කියන එක අතිශයින්ම අවශ්‍යයි. ශ්‍රද්ධාව කියන එක තියාගන්න ඕන. ශ්‍රද්ධාව මතුවෙන බවට දැනුම් සම්භාරයක් අවශ්‍ය නැහැ. හරියට පුංචි දරුවෙක් අම්මා යතෙල්ලා කොහේ හරි යනවා වගේ අම්මා ආයන දිහාට යා යනවා. ඒ විදිහට. තාත්තා ඉන්න දිහා එයත් යනවා අතින් අල්ලගෙන. ඒකට විශාල ධනයක් හෝ එහෙම නැත්නම් බොහොම අමාරු වාඩි වීම රසකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මුල් හරියට. පස්සේ පුරුදුනම ඕන එකක් කරනවා. බුදුරජාණන් වහන්සේ ඔය චූල ගෝපාලක සූත්‍රයේදී එක තැනක කිව්වා මේ ඒ දවසේ උපන් ඒ දවසනේ ඒ වෙලාවේ උපන් පුංචි වහුපටව අම්මා ගේ උදව්වෙන් මේ සැඩ පහර දිය පහර ගංගා වේ නදියේ වතුර පහර කපාගෙන ඒකට යනවා කියලා. අන්නේ විදිහට මේ සද්ධානුසාරී සහ ධම්මානුසාරී ඇත්තොත් මේ මාර්යාගේ සැඩ පහර කපාගෙන එගුරුත්තේ යනවා කියලා අනාගත වාසාවෙන් කියලා තියෙන සුත්තිනා පාරං ගමිසන්ති කියලා. ඒ ශ්‍රද්ධාව කියන එක නිසා බුදුහාමුදුරන් අපිට දැන් ඒ බුදුහාමුදුරුවෝ කියන වචනේ පාලියෙන් හරි සංස්කෘතෙන් හරි සිංහලෙන් හරි ඒ ශ්‍රමණ රූපයත් එක්ක හිතේ ඇඳලා මෙවෙන්න අවශ්‍යයි ඉසිසින් බුද්ධ කියන වචනේ. ඒ බැතිසිත එතකොට අපේ ගැඹුරුම මනසට කාවා තියෙනවා. දැනුමට නෙවෙයි අර ඉමෝෂන් කියන කොටසත් එක්ක සම්බන්ධ කරගෙන යනවා. ඊට පස්සේ ඒක අනුගත ප්‍රඥාව වෙනවා දස කුසලයෙන් අයින් වෙන්න හිතෙනවා ඊට පස්සේ දස කුසලයෙන් අයින් වීමත් එක්ක මේ ඒකට අවතීර්ණ වෙන්න ඕන. සල් ශ්‍රද්ධාව කියනක බොහොම හොඳයි මේ හැම එකකම පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කුයිතරම් මහා කරුණික ප්‍රඥාවන්තද කියන බව. ඊළඟට අපි කතා කරන කේස කියන බුදුහාමුදුරුවෝ මේ මහා සාමාන්‍ය ඵල සූත්‍රයේදී මෙහෙම කිව්වා කියලා. එහෙම ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේදී එහෙම කිව්වා නෙවෙයි බුදුහාමුදුරුවෝ ඒක කාත්‍යකාරී සාකච්ඡා කරනවා ඒකට පස්සේ කාලෙක තියෙන වචන අනුව සාමාන්‍ය ඵල සුත්ති කියලා සංග්‍රහක මහතුරුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නමක් දැම්මයි කියලා. ඒතර මේ සූත්‍රය මෙහෙම කිව්වයි කියන්නේ අපේ අර දැනුමට සූත්‍රයක් කියලා කියන්නේ එක්තරා ෆෝමියුලා එකක් හදන විදිහට තියෙන එකක්. මෙන්න මේකයි කියලා. ඒ ඒ අපේ පහසුව සඳහා විවහාර කරන්න අපි ඒක හදාගන්නේ. එතකොට බුදුජානන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මෙහෙම කියලා කියලා කියන්නේ අපේ දැනුමට. නමුත් බුදුහාමුදුරෝ කාට හරි දේශනයක් කළා. ඒ දේශනෙට නම තිව්ව මෙහෙමයි කියලා. ඒ ටිකක් මතකෙ තියෙන්න ඕන දැනුම සඳහා. ඊළඟට සති සම්පජාඤ්ඤය ගැන කතා කළ නිසා ටිකක් ඉගෙන හිතන එක හොඳයි. මේ ශරීරය අපි කියන කායගත සති නැත්නම් කායානුපස්සනා කියනකොට විශාල සංස්රසක් අයිති වෙනවා. මේ කායගත සති එකත් කියනකොට එනක තමයි සති සම්පජානය. ඒ එතකොට ඒ ශරීරය තුලම තියෙන විදිහට ඉන්න බලන්න ඕන. ශාරීරික ක්‍රියාකාරීත්වය හෝ චලනය හෝ ඒ මෙවිලා තියෙන හැටි ශාරීරිය කර්ජකාය කියලා ඒකයි කියන්නේ. නමුත් ඒ ශාරීරියේ අයිති ගෝත්‍රේ නැත්තම් මිනිස් ගෝත්‍රය හරි භාවයන් ස්ත්‍රී භාවයන් හෝ පුරුෂ භාවයන් කියන ඒවට සම්බන්ධ කරගන්න නැතුව ඒ වෙලාවට තියෙන හැටියට බලන්න ශරීරය ඒ ශරීරය කියන එක කොතෙන්ද සම්බන්ධ වෙන්නේ කියන එක අවශ්‍ය නැහැ. ඒ කියන්නේ පීතු භාවයෙන්, මාතු භාවයෙන්, වික්ෂු භාවයෙන්, හෙළ භාවයෙන් වෙන විදේශික භාවයන් වගේ જાති අඳින ඇඳුම් පැළඳුම් වර්ග නැතුව මේ සිරුර කියන එක විතරක් දකින්න උත්සාහ ගන්න ඕනේ ඒක සම්පජඤ්ඤයට උදව් වෙනවා. තව ගැඹුරට යන්නට. ඒකේ ශාරීරිය තියලා අලංකාර කරලා තියෙන විදිහම නෙවෙයි. ඒකෙන් ඇතුළට ගැඹුරට යන්නට සිද්ධ වෙනවා. ඒ අපි උපකල්පනයන් මගහරවාගෙන කතන්දර මගහරවාගෙන. ස්ටෝරීස් කියනවා කාටවත් තියෙනවා. ඒ කාගේවත් ස්ටෝරියක් පංච උපාදානස්කන්ධෙන් පිට ගිහිල්ලා නැහැ. ස්ටෝරි සංඛාර විතරයි වෙනස් වෙලා තියෙන සංඥා සංඛාර වෙනස් වෙච්ච අනුව තමයි කතන්දරේ හදන්නේ මගේ ජීවිත කතාව කියලා. එහෙම නැතුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපේ අපින් ගැඹුරුම දෙයක් ඉල්ලා සිටින නිසා විගන් හැටියට ප්‍රගුණ කළ යුතුයි කියලා. බොහොම ගැඹුරුම ඩිමාන්ඩින් එකක් තියෙන බුදුහාමරන්ගේ පුංචි ඒවා නෙවෙයි ඒවා. ඉතින් ඒක නිසා උන්වහන්සේ වෙතට හැරිලා මගේ කැපකිරීමක් කරන්න ඕන පුළුවන් පෞරුෂයක් ඇතිව. ඒක අවශ්‍ය දෙයක් වෙනවා. බුදුහාමර අඩුවට අර කීටාගිරි සූත්‍රය අර ඒක භික්ෂුවක් කීවේ මේ රාත්‍රියට කෑම කන්න තියෙනවා හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක එහාට අරන් ගිහිල්ලා නේම සංඥා නාසනේ නා යතනේ දක්වා දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් නමින් දැනගත්තට මනස කියන එක අතිහිම මනසේ ඉහළම තත්ත්වයකට කියන භවග්‍රය කියලා. මේ මනෝ කියන එක යන්න පුළුවන් ඉහළම තත්ත්වෙ. බුදුහාර එතෙන්ට දක්වා ගිහිල්ලා කියන ඒකත් අත්හරින්න කියලා. ඉතින් බුදුහාර කියන ඒකත් අත්හරින්න කියනවා නම් මේ පුංචි බත්ෙන්දක් කුකී එකක් බිස්කට් කෑල්ලක් අත්හරිනවා කියන එක මොකක්ද කියලා. ඉතින් බුදුහාරේ බුදුහාර ඉතරේ ඩිමාන්ඩින් එකක් උන්වහන්සේ මේ තියෙන උන්වහන්සේට ඒක අපි අන්තම් මත ඉතියාගමු. සාමාන්‍ය ඵල සූත්‍රයේ පසුගිය සතියේ කතා කළ දේ මා ඔයයන් සිහිපත් කරා මේ කතා කරනවා නම් කතා කරන්න කියලා ඉගෙනම දැන් අර චූලසාරෝපම සූත්‍රයේදී ධ්‍යාන වලට කලින් ඒක මේක ධ්‍යාන වලට පස්සේ කියනවා. අතෙන්දී ඒක ඥාන දර්ශන කියන එක අත්‍යුක්ඛංශනය කරන ගැටියක් තියෙනවා. ඒකට ඒ අර සාමාන්‍ය සමාධියත් එක්ක ආවහම සමාධි සම්පදාවත් එක්ක ආවහම එන දැනුම කියන දැනුමක් නෙවෙයි ගැඹුරු ඥානය කියන එක ඇලෙන්න ඉඩ තියෙනවා. මෙතෙන්දී ඒ අජාත සත්තු වේදෙහි පුත්‍ර මගද මහරජතුමාට බුදුහාම මේක ගැන කියන කියන මේ පැවිදි භාවයේ ප්‍රතිඵලයන් හරියට කරගෙන යනකොට ප්‍රතිඵලයන් අතර ධ්‍යාන හතර ගැන කියලා කියනවා ඊට පස්සේ ඉදම්පිකෝ මහරජ සම්දිත්තිකං සාමාන්‍ය පලං මේකත් මහරජතුමනි මේ තමන් විසින් අත්දැකිය හැකි මේ තමන්ටම ඇස්පනා පිට මේ ශරීරයද ඉතිරියෙන් පේන්න තියෙන සාමාන්‍ය ඵලයක් පුරිමේහි සම්දිත්තිකේහි සාමාන්‍ය ඵලෙහි අභික්ඛන්ත තරන්ත පනිතතරන්ත අර කලින් කියපු ධානවලටත් වඩා උතුම් හෝ ආ ඉහළ තත්ත්වේ සාමාන්‍ය ඵලයක් ප්‍රනීතතර අභික්ඛන්තතරයි පනීතතරයි කියලා ඒ අර ශරීරේ ඒසා විඥානේ අපි ඉගෙන ගන්නනේ ඒසා විඥානේ විදිය කියන එක. ඒක තේරුම් ගන්න මේ ශරීරයක් තියෙනවා විඥානං එත්තසිතං එත්තපටිබද්දං විඥානේ මේකට මේ වචනේ ඉච්චර හොඳ නේ අපිට තේරුම් ගන්න කියමු ඇතුල් වෙලා තියෙනවා මේක ඇතුලේ පිහිටලා තියෙන මේකට මේකත් එක්ක බැඳිලා තියෙනවා. ඒක පොඩි දැනුමක් දැනුම කියන වචනේ කියන්නේ knowledge නෙවෙයි පොඩි අවබෝධයක් නෙවෙයි ඒක. මේකට දෙන්න පුළුවන් තව හොඳ විපස්සනා නමක් තමයි නාම රූප පරිච්ඡේද ඥාන කියන වචනේ. ඒ දෙකේ වෙනස් ඒ දෙක කොයි වෙලාවක හරි කඩා ගන්න මේ මේ වචන හොඳ නැති වෙන්න පුළුවන් නමුත් අත්දැකීම් තුලින් යන්න පුළුවන් එතකොට ඔය මම මම සැර බාල වෙනවා මම දිය වෙනවා පවතින මමක් නැති වෙනවා එතකොට ඒ ඒක ඒක අපි සිහිට අරගෙන අද සාකච්ඡාවේදී අපිට තියෙන්නේ මේකත් අනිත්‍යය ගැන මා දන්නේ කතා කරන්නාට උපකල්පනේ පමණ කළ හැකි දේවල්. මන් දන්නේ නෑ ඒව ගැන. හැබැයි වාසනාවක් කියලා කිව්වොත් එහෙම පුණ්‍ය පුණ්‍යයක් කිව්වොත් එහෙම ධම්මල තියෙන මැරෙත්. ඒ අර විද විපස්සනා ඥානින් පස්සේ අර නාම රූප පරිච්ඡේද ඥාන කියලා අපි ඈඳපු නමත් එක්ක බැලුවොත් එහෙම අර මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මා සූපචයෝ අනිච්චාදන ભેදන පරිමද්දන විද්දාංශන ධම්මෝ තියෙන ශරීරයයි ඒ කියන්නේ ස්ත්‍රියක් සහ පුරුෂයෙකු විසින් නිර්මාණය වෙච්ච කරපු මගේ කර්ම ශක්තිය අනුව රින්ගගෙන ගත්ත කෑම වලින් පෝෂණය වෙලා හොදලා පිහිලා අතුල්ලලා පෝෂණය කර කර විටමින් වර්ග වලින් රැකගෙන මේ මෙච්චර කල් මුක්කු තියාගෙන ආපු එක. ඒ තුළ විඥානය තියෙනවා කියන එකෙන් පස්සේ. ඒවන් සමාහිතේ චිත්තේ මෙන්න මේ ආවරින් සිත සිතේ සමාහිත වුණාම දොස් සිත සමාහිත වුණා කියනකොට මතකෙ තියෙන්න ඕන වචනෙටත් වඩා මේ සමාහිත භාවයේ භාවයේ තුල අද්දකීම් ලබන සිතක් ගැන ඒකට එන්න ඕන අපේ සිත සමාහිත භාවයේ තුල සිටින්නට පටන් ගත්තාම අපි එහෙම කියමු හොඳද? සිත සමාහිත භාවය තුල ඉන්නට පටන් ගත්තාම තියෙන්නට පටන් ගත්තාම අද්දකීම් කරන්න පටන් ගත්තා. පරිසුද්ධේ අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච සහ විචිකිච්ඡා කියන පහ අයින් වෙලා ගියාම ගුණ වශයෙන් බැලුවම හතක් තියෙනවා ඒ ඔක්කොම අයින් වෙලා ගියාම පරිෝදාති පවිත්‍රුණාම හෝදලා දැම්මාම කිලුට අයින් කළා. මේ වචන වලට පාවෙන්න එපා නෙගටිව්ස් තේරුම් ගන්න එපා නම් ආලෝකය හවුරලා තියෙන වලාකුළු විසින්. අනංගනේ කිලිටු අයින් වුණාම පැල්ලම් අයින් වෙලා ගියාම විගතු පක්ඛිලේසි පස්සේ ආපු ආගන්තුක වූ පක්ඛිලේස අයින් වෙලා ගියාම පිඹල හැරියාම අන්න වාසියක් වෙන මුදු භූතේ ඒතකොට ගොරෝසු බව අයින් වෙලා මෘදු වෙන්න පටන් ගත්ත හිතේ එතකොට හිතේ මුලින් මුල්ම ස්වභාවය ඇත්තෙන් ප්‍රබාස්වරයි මුදුබූතයි. ඊ தත්තර තමයි මේ ඉන්නේ. කම්මිනී. ඒක ඒකත් හොඳ වචනයක්. කම්මිනී කියලා කියන්නේ අර තීනේසා මිද්දේ අයින් වෙච්ච වෙලාවට එන ක්‍රියාශීලී බව. හිත ක්‍රියාශීලී අර සමාහිත වුණාට මොකද මට ඕන දෙයක් කරගන්න මට කියලා කියන්නත් බෑ අර චේතනා විසින් හසුරවන්න පුළුවන් තථාගත ධර්මයට අනුව Taman කැමති දිහාවකට ඒ කියන්නේ දැකපු රූප විසින් ඒක දැන් අදින්නේ නැහැ ලෝකේට පොල් ගස් විසින් පොල් වතු විසින් අදින්නේ නැහැ පොල් වතු පැත්තට පාරවල් පැත්තට අදින්නේ නැහැ හයිවේස් පැත්තට අදින්නේ නැහැ shopping mall පැත්තට ඇදෙන්නේ නැහැ බැනපුවට ඇදිලා යන්නේ නැහැ ස්ත්‍රීන්ට පුරුෂයන් පැත්තට ඇදිලා යන්නේ නැහැ ෆ්‍රිජ් එක පැත්තට දිලා කම්මැනි කියන්නේ මට ඕන දෙයට මට පුළුවන් ඒක යොදවන්න ඊට පස්සේ. හිතේ ඒක ස්ථාවරව තියෙන තියෙන්න පටන් ගන්නවා. තියෙන. ආනින්ජප්පත්තේ සෙලවෙන්නේ නැහැ. ඒ අර පංච නීවරණයෙන් වෙලා ගිහිල්ලා දැන් ඒතකොට අර උපේක්ෂාව දක්වා සෝමනස්ස දෝමනස්සත් අයින් කරලා නේ තියෙන්නේ. හතරවෙනි ධ්‍යාන කියලා අපි කියන්නේ සාමාන්‍ය අපි මේ ධර්ම සාකච්ඡාත් අපි දැනට ඒක ඒකේ හදලා විතරයි කිය ඕන කෙනෙකුට ඒක අයින් කරන්න පුළුවන් ආධ්‍යාත්මික කල්පනාව කියලා අපි කියුවේ ඒ විදිහට. එහෙම වුණාම මනෝමයං කායං අබිනිම්මානාය. මනෝමයූස් කයක්. ඒ කියන්නේ අර අම්මා තාත්තා හදලා දුන්න බත් වලින් පෝෂණය වෙච්ච අතපය තියෙන එතකොටු තියෙන ලේ ගමන් කරන වකුගඩු තියෙන කන් නෙවෙයි. මනෝමය වේ නිර්මාණය කරන කයත් නිර්මාණය කිරීම සඳහා අබිනිම්මානාය. චිත්තං අබිනීහරති. ඒ වචනේ හොඳයි. හිත ඒ පැත්තට හරවනවා යොමු කරනවා ගැඹුරින්ම යොමු කරනවා. අබිනින්නාමි ඒ පැත්තට නැඹුරු කරනවා. මොකද ඒ කම්මනියයි. සෝ ඉමම්මා කාය මේ තියෙන ශරීරයෙන්ම අඤ්ඤං කායං අබිනිම්මිනාති තවත් ශරීරයක් නිර්මාණය කරන ඒක රූපී මනෝමයං ඒක කෙනෙකුට පේන්නත් පුළුවන් රූපයෙන් මනෝමයන් හැබැයි මානසික නිර්මාණය කියලා. ඒකට බත් කවන්න ඕනේ. සබ්බංග පච්ඡංගින් අර තියෙන හැටියටම මේ අංග ප්‍රසංග තියෙනවා. ඒ වචනේ හොඳයි. ඒ දැන් මගේ සුලංගිලි හැටි තමයි ඒක සුලංගිල්ලෙත් ආයුර තියෙන්නේ. මගේ මාපට ඉංගිල්ල හැටි තමයි මගේ ඇස් දෙකේ, මගේ ඇස් බැමේ, මගේ කන, මගේ නියපොතු, මගේ කකුල, මගේ අත් දෙකේ විදිහෙම තමයි ඒකෙත් තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුට අඳුනා ගන්න පුළුවන් මේ යා කියලා. ඒ මනුන ශරීරය දැක්කොත්. අහීනින්දයන් ඉන්ද්‍ර හීනයක් නෑ එතකොට. ඇස් පෙනෙන කන් ඇහෙන ඒ තත්ත්වේ තියෙන්නේ. දැන් මතක තියාගන්න ශ්‍රද්ධා මූලිකත්වය ගැන ශ්‍රද්ධානුසාරී தත්වය ගැන හිතෙන්න ඕන. දැන් මේවා මේ ෆිසික්ස් ලැබ් එකට දාලා ගන්න තරම් මොලේ වැඩ කරනවා නම් මම ඒක කියන්න වචනයක් මට එන්නේ නැහැ. ඩිංගා හිතලා බලන්න. නමුත් ඇහැරලා බැලුවොත් ආධ්‍යාත්මිකත්වය උදෙසා බුදුනු නොබුදුනු ලොව තුළ මේ தත්වයන් අද්දකීම් ඇතියයි විපස්සනා ඥාන නැතත් ඒකට බුදුහාර උදාහරණ කීපයක් මහරජතුමනි මේ තන ඊතන ගහකින් හරියට ඊතන බඩයක් ඇදලා ගත්තාම මේ දෙක සමානව තියෙනවා වගේ. ඒකේ දළුවක් කරලා ගත්තාම මේ දෙක සමානව තියෙනවා වගේ. අපි හිතමු ග්‍රීන් අනියන් එකක් ගත්තා. ලීක් ලීක්ස් එකක් ගත්තා වගේ. ඒ දෙකම තියෙනවා වගේ. ඒ වගේම කඩුවකින් කොපුවක් ගත්තා වගේ. නායකුගේ සර්පයේගේ හැවෑරියා වගේ. දෙක සමාන ලෙසින් පේනවා වගේ මනෝමය ශරීරයයි මේ ශරීරයයි සමානත්වයක් තියෙනවා එයා එහෙම එකක් එයාට පුළුවන් නිර්මාණය කරා අපි ඒ ගැන කතා තියෙන ධර්ම සාකච්ඡාදී ඒත් මට වඩා හොඳට දන්නේවා කතා කරන්න. ඒක තමයි එතකොට මනෝමය ඉද්ධාන මනෝමය ශරීරයක් නිර්මාණය කරන්න පුළුවන් ඥානයක් පහළ මේ හැබැයි මේක අනුපුබ්බ ප්‍රතිපදාව කියලා ඔක්කොම ගන්න අවශ්‍ය නැහැ. දැන් අප දන්නවා පළමුනි ධානයේදී සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් කියන එක. අප ඒවා දන්නවා නිසා. දැන් මේ ඇත්තට කියලා දෙන්න නිසා එයා හුවනේ දැන් මහරජතුමා ඇහුවා ඒ රාත්‍රියේදී ජීවකම්බ වනයේදී දැන් යුද්ධ බටේ ගිනත්තම් භාණ්ඩාගාරයේ ඉන්නේ අයකමියාගේ එයත්තම් ඒ කරන ක්‍රියාවර කියාවෙන් කට සල්ලි හම්බ වෙනවා සල්ලි හම්බවම දරුවන් පෝෂණය කරන කාල බීල ඇඳලා පැනලා හොඳට ඉන්නවා ඒක ප්‍රතිඵලයක් මේ රැකියා කිරීමේ අතර බුදුහන්තරන් සමනත්වයට පත්වෙච්ච නිසා ඇහුවා මේ සමනත්වයේ ප්‍රතිඵල මොනවාද කියලා. ඒතුරු බුදුහාමෝ එකින් එක එකින් එක කිව්වා මේ විශේෂයෙන් ඊට පස්සේ බුදුහාමෝ මිස් සත්‍ය අවබෝධය සඳහා උනන්දු වෙන කෙනෙක් තථාගත ධර්මයේ ඇතුල් වුණාම සද්ධාවෙන් එයා යන ගමන් මාර්ගයේ සා ප්‍රතිඵලයක්. විශේෂයෙන් ඒක තමයි බුදුහාම කියන්නේ දැන් මෙතේ. එතකොට මේකෙත් බුදුහාම කියන මේක අර කලින් කියපු ශ්‍රමණ ප්‍රතිඵලයන් ශ්‍රමණ භාවයෙන් ලබන ප්‍රතිඵලයන්ට වඩා අභිස්කන්ත තරයි පණීත තරයි. ඉතින් අපි පාළි මේ වචන ටික දන්නවා මේ කතා කරන්නේ නැත්නම්. ඒකට වඩා ඉහළයි කියලා. ඊළඟට ඉද්ධිවිද ඥාන. ඉද්ධි කියන එක අප දන්නවා විද කියලා කියන්නේ දැන් නානා විද කිව්වොත් එක එක අයුරින් වගේ. විනානාවිද බහුවිද කිව්වොත් විවිධාකාර ඒ වගේ ඒකේ විදකින්වත් එකම විදකින් කියන්නේ එක ආකාරයට ඉද්දි විද කියන්නේ ඉද්දී එක එක ආකාර ඉද්දි කියන සමෘද්ධිය වගේම තත්වයක් ඒතොත් අර විද්‍යට මේක සමාහිත වුණාම එයාට පුළුවන් එයාට උවමනා නම් සෝ අනේක විහිතං ඉද්ධිවිදම් පච්චනුභෝති එයා අත්දකිනවා එයා නැත්තම් එයා ඒවා කරන්නට පුළුවන් ඒ හැකියාව ලැබෙනවා පච්චනුභෝති එකේ විවිධ වර්ගයේ අනේක විහිිත ඉද්ධිවිද ඉද්ධි මාධ්‍යයන් අපි හිමවත් පාටි අපි දන්නවා ඉද්ධිවිද කියනකොට ඒ වචනේ අපි මේ ධර්ම සාකච්ඡාවේ තේරුම් ගන්නට මේවා කරන්න පුළුවන් දේවල් දැන් අපි තථාගතයන් වහන්සේගෙන් ශ්‍රද්ධාවත් නිසා මේක හොඳ දෙයක් තේරුම් ගන්න හැබැයි මොකද මේ ගැන කියනකොට තමන්ට එහෙම යහම වෙලා නැත්නම් ඒ ඒ ලෝකයේ ගැන ඇතුළු වෙන්න පසුබැස්මක් ඇති වෙන්න පුළුවන්. නමුත් අර නාම රූප පරිච්ඡේද ඥාන කියලා විපස්සනා ඥානයත් එක්ක આવවහම ඊට පස්සේන தත්ත්වය ශරීරය කියන එක අව탁සේරුවක් මේ ආධ්‍යාත්මික අව탁සේරුව බාල කරන්නේ මනුෂ්‍යත්ව බාල කරන නෙවෙයි ශරීරයේ එහෙම්ම තියෙන්ට ඇරලා අනිත් විඥානත්වයේ කියන එක අභිසංස්කරණය කරන විවිධ තත්ත්වයන් සඳහා. පස්සේ ගෙන ඇත්තත් කතා කරන්න. ඒකෝපිතා බෞද්ධා හොත්. එයාට ඕනම් බොහෝ අය වෙලා පේන්න පුළුවන්. බෞද්ධා හොත්වා ඒකෝ හොත්. වෙන වෙන වෙන විදියට ඉඳලා එකක් බවට පත් වෙන්න පුළුවන්. එක්කෙනෙක් බවට. ආවිභාවන් තිරෝභාවන් තිරෝකුත්. එයාට පුළුවන් පේන්ටින් නොපෙනීන්ට ඕනම් පුළුවන්. ඊට පස්සේ බිත්තියක් තියෙනවනම් බිත්තෙන් එහා පැත්තට යන්න පුළුවන් දොරක් නැතු. තිරෝකුට්ට තිරෝකුට්ට කියන්නේ බිත්ති අයින ඉන්නවා කියන වචනේ හුඟක් වෙලා තියෙනවනේ බිත්ති ආශ්‍රය ඇතුලේ යස්සින් යන්න පුළුවන් තිරෝපබ්බතම් පරතිකින් එහා යන්න පුළුවන්. අර ටනල් එකකින් ගියා වගේ. ටනල් එකක් නැහැ විදිහට ඒ ඒ මොකද අර මනෝමය ශරීරය කියන එකට බාධාවක් නෙවෙන්න මොකද එයා මහ භූත රූපත් එක්ක සම්බන්ධ කරන්නේ ඒ නිසා අසජ්‍ය මානෝ ගච්ඡති සේජිතාපි ආකාශය අර ඒ වගේ පර්වතයක් අස්සෙන් යනවා කියන කහරි පිටියකින් ඇතුළට යනවා කියන කහ අහස යනවා වගේ තමයි යට හිතෙන්නේ අහස යනවා කියලා වගේ තමයි හිතෙන්නේ යාට. ඒ තත්ත්වෙම පුළුවන්. එයාට අවශ්‍ය නම් පෘථිවිය තුළ පෘථිවිය ඇතුළට යන්න පුළුවන්. සතුරු දහන් වෙලා. හරියට වතුර ඇතුළට යනවා වගේ. ආකාශේ අවශ්‍ය නම් සක්මන් කරන්න පුළුවන්. මේ කතන්දර විතරක් නෙවෙයි මේ මේ ෆෙරි ටේල්ස් විතරක් නෙවෙයි ඇහැ ඇරලා බෙදුවොත් ලෝකේට රංගනා කතා කියලා කියන්නේ ඒ වගේ දේවල් විතරක් නෙවෙයි. එහෙම දන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ ගැන ඇති අර ශ්‍රද්ධාවෙන් පමණක් ඒකට එන්න ඕන. ඒක කෙනෙකු කන්වික් කරන්න හදනවා නෙවෙයි අවශ්‍ය නැහැ. ඒව පව කරගෙන ගිහිල්ලා තින්නේ මේ වෙලාවට අප කට්ටිය හැමෝම. ඒ විදිහට එයාට ගහලෝ මම මේ කතන්දරයත් පස්සේ කතා කරන්ට එයාට ඕන තරමකට විශ්වයේ සංචාරය කරන්න පුළුවන් ඊට පස්සේ. රූපී හෝ අරූපී බ්‍රහ්ම ලෝක දක්වාම යාට යාගේ යාට මේ කෝඩ් එකක් තියෙන කතා කරන්න උනත් ඒ කට්ටියට. ඊට පස්සේ ඒකට උදාහරණයක් කියනවා හරියට දක්ෂ වූ වළං හදන කෙනෙක් ඒ මැටි ටිකෙන් එක එක වර්ගයේ භාජන හදනවා වගේ. එහෙම නැත්නම් ඇද්දාල වලින් එක එක වර්ගයේ ඇද්දාල වලින් එක එක නිර්මාණම් කරනවා වගේ. එකම රත්තරණින් එක එක වර්ගයේ මේ ආභරණ නිෂ්පාදනය කරනවා වගේ ඒ සිත සමාහිත වුණාම නොකීටි බාටපත් වුනහම පවිත්‍ර වුනහම අනංගන වුනහම උපක්ඛිලේශයන් වෙලා ගියාම මෘදු වුනහම ක්‍රියාශීලී වුනහම නොසෙල්විච් වුනහම යාට පුළුවන් ඉද්විද කියන தത്വෙට විවිධාකාර ඒ වචනේ ඉද්දි තමයි අපිට කියන්න පුළුවන් හොඳම වචනේ අලුත් නිර්මාණයන් ශරීරයෙන් පංච පංච පංචස්කන්ධය අලුත් කරගන්න පුළුවන් එක එක විදිහට. රූපත්වේ පහු කරගෙන යන්න පුළුවන්. රූපේට ආයිබුවන් කියලා රූපත් ශරීරයේ ශරීරයෙන් පිට අඩියක් තියලා ශරීරය ඕන විදිහට එයාට ගෙනියන්න පුළුවන් ඊට පස්සේ. ඊට ශරීරය ඇදලා ගන්න පුළුවන් Tamanට ඕන තැන. මේ විදිහට ඒ තේරෙන භාෂාවට. ඊට පස්සේ දිබ්බසෝත ඥාන. ඒවා අපට අපට භාවනා කරන බොහෝ අයට සාමාන්‍යයෙන් තියෙන අර අනිත් දෙකටත් වඩා වැඩිපුර එන්නේ ඉඳී තියෙන දිබ්බසෝත දිබ්බචක්කු කියන දෙක. දිබ්බසෝත ඥානය අර විදිහටම ඒවන් සමාහිතේ චිත්තේ විදිහට හිත කියන එක සමාහිත වුණහම හරියට Taman ළඟට ගත්තහම අර කලින් වගේ හිත දැනට තියෙන නීවරණ බැලින් දැක් කලින් දැකපු වාට කැමැති જાති වලට ඇදිලා යන්නේ නැහැ අකමැති જાති වලට ඇදිලා යන්නේ පරණ දැකපු රූපත් එක්ක පුරබදන්නේ පරණ දැකපු ශබ්දත් එක්ක කතා බහක් නැහැ පරණ කතා කරපුවත් එක්ක යලි යලි කතා කරන්න සාකච්ඡාවක් වෙන්නේ නැහැ මනස දැන් ඒක අරමුණක් තිල් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවා. දැන් මම කියලා කියනවා නම් ඉතින් තමන් හිතන කුසල චේතනාවට අනුරූපව මොකද චේතනා තියෙනවා මානසිකාර තියෙනවා. චේතනාව යොමු කරන පැති මේ. චේතනා විසින් සත්ව භාවයේ කියන එක ඒ සත්ව භාවයේ තුල පවතින ඉන්ද්‍රයන් කියන එක තීක්ෂණය කරනවා. ඒක තමයි දිබ්බසෝතෙන් වෙන්නේ. කම් මුදු භූතේ කම්මනී තිතේ ආනෙන්ජප්පත්තේ දිබ්බාය සෝත ධාප්‍ය මනුස්සත්වේ පහු කරගෙන ගිය ඇසීමක් සඳහා ඒක තමයි දිබ්බ කියලා කියන්නේ දිව්‍ය කියලා කියන්නේ ඒකයි මේ මනුෂ්‍යත්වයේ කිද මිනිස්සෙකුට ඇහෙන ඩෙසිබල් ප්‍රමාණයක් තියෙනනේ ගන්න පුළුවන් විදිහක් තියෙනනේ මේ කනට ඊට වඩා එහාට ඒ සඳහා චිත් අභිනීහසේ කිබේනවා නෙවෙයි හිත කියන එක අත්දැකීමක් අර පහුගිය දේවල් වලට ටිනප් වෙලෙන්න අතීතේ වට. ඒකයි සම්හාර මහරහතන් වහන්සේලාට ඒක කරන්න පුළුවන්. ඔක්කොටම බෑ ඒක. තථාගතයන් වහන්සේට හැම එකම පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියන්නේ. දිබ්බා සෝත ධාතුය චිත්තං අබිනීහර්ති අබිනින්නාමිති. ඒ පැත්තට හිත ගන්නවා. ඒ පැත්තට හිත නැඹුරු කරනවා නංවනවා. නංවනවා කියන්නේ ඒ ඒ වැඩේ කරන්න ඕනේ කියලා චේතනාව විසින් චේතනාව පුණ්‍ය ඒ දැන් ඒ තියෙන චේතනාව ශක්තිමත් හින්දා මගේ සතිය විසින් හසුරවන්න පුළුවන් හින්දා කාමයේ කියන එක විසින් ඒක පහුරු ගන්න නැති නිසා ද්වේෂයේ විසින් පහුරු ගන්න නැති නිසා ඒ චිත්ත භාවය ඒ චිත්ත ශක්තිය අවශ්‍ය තැන් නඹුර කරන සතිය සහ ප්‍රඥාව විසින් අතික්කන්ත මාංශ මානුෂිකාය මනුෂ්‍යත්වයේ කියන එක පහු කරගෙන ගිය විසුද්ධාය විසුද්ධ වූ ඒ සෝත ධාතුවේ විසින් සෝත ධාතු. ඒතර සෝත ධාතු කියන වචනේ වැදගත්. ඒ ඇහෙන්න පුළුවන් බව කියන එක තමයි පුරුල් කරනවා. හරියට දැන් අප දන්නවනේ ටෙක්නොලොජි විසින් ගන්න තත්ත්වයන් තියෙන මේ විදිහට. උභෝසත් දේශුනාරි දිබ්බේච මාංශකේත මනුෂ්‍යත්වය පහු කරගෙන කියන්නේ මනුෂ්‍යත්වය කියන්නේ මිනිස්සු ලෝකයේ දැන් මේ පෘථිවිය තුල ඇහෙන සද්දයන් විතරක් නෙවෙයි තමන්ගේ කනට ගෝචරන සද්දයන් විතරනේ ඈත තියෙන මොනක් ගන්න පුළුවන් දුරේච සම්තිකේච ළඟ දුර ඕන එකක් එම් කන් දෙන්න පුළුවන් ඒකට තමයි දිබ්බ සෝත ධාතු කියන්නේ මනුෂ්‍ය බා මනුෂ්‍ය කන ඉක්මවාගේ தත්ත්වය ඒකට බුදුහාමුදුරු දේශනා කරන්නේ හරියට දිග මාර්ගයට පිළිපම් කෙනෙක් එයාට බෙර සද්ද බටලා හඬවල් හඬවල් ඒ වගේ සංගීත නාදයන් ඇහෙනකොට එයාට කියන්න පුළුවන් මේ මෙයාගේ මේ හඬ මේ හඬ කියලා. ඒ වගේ එයාට කියන්න පුළුවන් එයාට අහන්න පුළුවන් තව ඈත ඇතම් දහහක් ඈත නැත්තම් මේ පෘථිවියෙන් ඔබෙහි තියෙන ඒ මනස දියුණු කරන තත්ත්වයන් අනු උන සද්දයක් අහන්න පුළුවන් හඬක් අහන්න පුළුවන් එතකොට අර වචී විඤ්ඤාති කියන එක තේරෙනවා වචී විඤ්ඤාති අර කලින් එකට කාය විඤ්ඤාති තේරෙනවා වගේ ඊට පස්සේ චේතෝ පරිඥා දැන් දිබ්බ සෝතර දිබ්බ චක්කු කියන එක ඒ දන්නේ එතින් දිච්චන් මගේ ස්වરૂපය කියන කොට එන්න ඊට වඩා අභික්ඛන්ත තරයි පනීත තරයි කියනවා ඊළඟට අර විදිහටම ඒවන් සමාහිතේ චිත්තේ මහරජතුමනි මේ විදිහට භික්ෂුවගේ නැත්නම් භාවනා කරන ඇත්තගේ හිත සමාහිත වුණාම පරිශුද්ධේ පරිශුද්ධ සිතක් ලැබුවාම පරියෝදාත සිතක් ලැබුවාම අනංගන කියන්නේ නුකිලිට සිතක් ලැබුණාම උපක්ඛිලේස අයින් වෙලා ගිය සිතක් ලැබුණාම මෘදු මුදු වූ බාටපත් වෙච්ච සිත ඇති වුණාම කම්මිනී අවශ්‍ය විදියට ක්‍රියාශීලී වූ සිතක් ඇති කරගත්තාම ආනන්ද සිතේ ආනන්දපත්තේ නොසෙල්වී තියාගන්න පුළුවන් නොසෙලෙන් සිතක් ඇති වුණාම චේතෝ පරිඥානාය. චිත්ත ස්වභාවයන් දැනගන්නට. චේතෝ පරිඥාන කියන්නේ චිත්ත ස්වභාවයන් දැනගන්නට. හිතෙන් නැඹුරු කරනවා. සෝ ඒත්ත පරසත්තානම් පරපුග්ගලානම්. දෙම්මා මෙයා සත්වෙක්නේ මේ සත්වේ සත්වභාවයේ ඉඳලා අනිත් සත්වභාවයන්ගේ චිත්තභාවයේ ක්‍රියාශී මතුවෙන හැටි තේරෙන යාට. චේතසා චේතෝ පරිජානාති. ඒ පිළිබඳ දැනුමක් එයාට ඇති වෙනවා. පරිච්ඡේ කියන වචනේ තියෙනවා. ඒ පිළිබඳව සැබෑ දැනුමක් එයාට ඇති කොහොමද? සරාගං වාචිත්තං සරාගං චිත්තං පදානා. චිත්ත භාවයේ සරාග වුණාම සරාගයි කියලා දැනගන්න. අනිත් එක්කෙනාගේ එකක්. මොකද දැන් නාම ඒ නාම ඇති වෙනකොට රූපත්ව වෙනස් වෙන නිසා. නිසා ඔය ඔය චිත් ඔය කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ගැන තව දුරටත් විමසා බලන්න. මිනාන ගැන හිතනකොට දැන් බොහොම හොඳ දේවල් හිතන්න. එනිසා Taman අපි ඇලෙන්නේ උනත් කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකට තමයි සත්වභාවයේ තුල. Tamanගේ දරුවාගේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වලට ඇලෙන්නේ සින ස්වරූපයටත් වඩා. එයා බලන හැටි, එයා කතා කරන හැටි, එයා ඉනා වෙන හැටි ඒවා හිතාති. එයා ගමන් යන හැටි ඒවා තමයි ඇලි ගැටීම ඇතිවෙන්නේ ඒ විදිහට. ඒතර මෙතෙන්දී ඒ සරාගේ සිත හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒකත් එක්කමන නාම රූප වල තියෙන වෙනස් වීම. ඒක රූපත්වයටත් ඒ වෙනස් වීම වෙන නිසා එයාට පුළුවන් දැනගන්න. අපිට දැන් අපි සාමාන්‍ය මනසින් බැලුවත් කෙනෙකු කේන්ති ගත්තාම අපිට තේන කේන්ති කිය. එයා ලැජ්ජා වෙනවා. එයාට රාගය ඇති වෙලා. එයා iriසියාවයි. කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. රූපේ දිහා බලලා ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ත්‍රේ දැනගෙන අපිට පුළුවන් ඒ සංඥාවක් අනුව අපිට හිතන්න පුළුවන් මෙයාට දැන් තියෙන මේකයි කියලා. ඒ සං මට ඒ සංඥාව හරියන්න පුළුවන් සමහරට. නමුත් සාමාන්‍ය විදිහට තේරුම් ගන්න පුළුවන්. අන්නේ විදිහට. සමෝහසිත විිත මොහසිත සංකිට්ත විකිට්ත සිත ඒවා දන්නවනේ අපි. ඒ ඒ අනිසත්වයන්ගේ හිත අමහග්ගතද මහග්ගතද මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. සෞත්‍ර අනුත්තර බව විමුක්ත අවිමුක්ත බව පවා තේරුම් ගන්න පුළුවන්. හැබැයි එක එක මත්තන් තියෙනවා එක එක්කෙනාට දකින්න පුළුවන්. නමුත් මේ ශ්‍රමණ භාවයේ තියෙන පොදු ප්‍රතිඵලයන් බුදුරජාන් වහන්සේ අජාත සත්තු තුමාට කියලා දෙන්නේ. ඒක බුදුහාම එතෙන්දි කියනවා හරියට කැඩපතකින් කෙනෙකු මුණ බල්ලා කැඩපත්තේ ආ දැන් මෙතන මේක තියලා මෙතන කළු පාට තීතක් තියෙනවා මෙතන සුදු පාටක් තියෙනවා මෙතන කුරුලෑවක් තියෙනවා මෙතන රවුල වැඩි පුරවලත මෙතන රවුල කැපිලා නැහැ මේකේ සොදු මෙහෙම තියෙනවා කියලා එක එක જાති දැනගන්නේ අන්න ඒ විදියට කැඩපතින් දැක්කම දැනගන්නා විදියටම එයාට පේන අනිත් නැත්තම් ඒ වෙලාවට එයාගේ චිත්ත භාවයට මොකද වෙලා තියෙන්නේ කියන කියන්න පුළුවන් තරාගද විතරාගද සදෝසද විත දෝසද සම්මෝහද විත මොහොත මේකත් සාම සම්මන භාවයෙන් ලබන ප්‍රතිඵලයක් ඇටියෙද ඊළඟට පුබ්බේ සිවා පුබ්බේ නිවාසානුස්සති පුබ්බේ කියලා කියන්නේ ඉස්සර නිවාසි කියලා ජීවත් වෙච්ච අදින්චි වෙච්ච හැකිය සිහි අනුස්සති සිහිපත් කරන්න පුළුවන් ඒක සතියේම ක්‍රියාකාරීත්වයක් කියලා අපි දන්නවා අර විදිහටම හිත සමාහිත වුණාම ඒ වචනෙට විතරක් අහු වෙන්න එපා ආනින්ජප්පත්තේ මුසලී සිට පටන් ගත්තා. කම්මනිය වුණා. ඒ අපුබ්බේ නිවාසානුස්සති ඥානාය. පෙර මීට කලින් වාසය කළ විදී අපි ඉවරලන පෙරවිසු කඳ පිළිවෙල කියලා අපි කියන්නේ ස්කන්ධ පටිපාටි කියන එකයි කඳ පිළිවෙල කියන්නේ. ඒතකොට මීට කලින් ඒ කියන්නේ මෙය විඥානස්තේ තව මාතුස් ගර්භයකට ඇතුළු වෙන්න කලින් තිබිච්ච තත්ත්වය. එයාට තේරුම් ගන්න පුළුවන්. ඒකම්පි જાතින් දේපි જાතියෝ ಜಾති එක ඉපදිච්ච වාර එකක් ඊට කලින් ඉපදිච්ච වාර දෙකක් ඊට කලින් ඉපදිච්ච වාර තුනක් ඉපදිච්ච වාර හතරක් ඉපදිච්ච වාර පහක් 10ක් ඉපදිච්ච වාර වල 20ක් 30ක් 40ක් 50ක් ඊට පස්සේ කියනවා 100ක් 1000ක් ලක්ෂයක් කෝටි ප්‍රකෝටියක් වුණත් එයාට පුළුවන් හිතන්න මේ මේ මේ පැවැත්ම ආපු විදියන් ශරීර ඇරගෙන ඇරගෙන මනුස්ස සදින් වෙන්න වෙන්නත් පුළුවන් ශරීර මාරු කර කර අත්වාදයට අහුවේ නැතුව බලන්න ශරීර මා මේ වචන කියනකොට අත්වාදයට යන ශරීර මාරු කර කර හලහලා ඇඳුම් මාරු කර කර හලහලා වගේ මේ මේ බැරි මැදගෙන හිටියා මේ සිවුර ඇඳගෙන හිටියා මේ අඳගෙන ඇඳගෙන හිටියා ඒකයින් කරනවා කියන්නේ මාතුගාටිපිට ගිහිලා එක් මාස 9ක් ඒකේ ඉඳලා ඊට පස්සේ මාතුගා වාස්තුගර්භයෙන් එළියට ආපු හැටි ඊට පස්සේ දෙවියෙක් ප්‍රෙසෙන්ටේෂන් එක කළා නේ විදියට ඒක ලොකු ලොකු සංවේගයක් යාට තියෙන මොකද්ද මේ කිය මොකද්ද මේ වැඩේ කියලා යාට කියන්න පුළුවන් මම මේ නමින් හිටියා මේ අහවල් තැන හිටියේ සංවට්ට විවට්ට කප්පයක් වුණත් හිතන්න පුළුවන් යාට. අහවල් තන අහවල් විදිහට හිටියා. ඒ කාලේ එයාට දැන් අපි අපි අගේ කරන නමක් මේ අවුරුදු 100ට ඉතින් මා ආවලා කියලා. ඉතින් ඒ කාලේ මෙන්න මේ නම තිබුණේ. දැන් අපි හිතුවට අපිට මුද්ද බෞද්ධ නමක් දාලා තියෙන දැන් නම් නමුත් ඊට කලින් වෙන නමක් වෙන්න පුළුවන් අපි අකමැතිම දැනට හිතන සම්ප්‍රදායට අනු අකමැතිම නමක් වෙන්න පුළුවන්. ඒ ඇත්තන්ට ඒ නම අගේ. ඉතින් ඒ වගේ ඒක අරාබි නමක් වෙන්න පුළුවන් ඉංග්‍රීසි නමක් වෙන්න පුළුවන් ඇෆ්‍රිකන් නමක් වෙන්න පුළුවන් ගානා නමක් වෙන්න පුළුවන් චයිනීස් නමක් වෙන්න පුළුවන් කෘත්‍රික නමක් වෙන්න පුළුවන් හින්දි නමක් වෙන්න පුළුවන් සංස්කෘත නමක් වෙන්න පුළුවන් ඒකකොට දැන් දාලා තියෙන්නේ හෙළ බෞද්ධ නමක්. ඒ නිසා දැන් ඒක තව ටික කාලයි තියෙනක අගේ කරන් අගේ කරගෙන යන්න ඉතින් වෙන මොනව කරන්නද දුන්න නමනේ අම්මා තාත්තා. ඒකෙන් මට අවුරුදු 20ක් ගියා මේ නම් ඉවරයි. නමුත් ඒ නිසා තමයි විපස්සනා ඥානෙ පබාස්වර සිතත් එක්ක තත් එකට තට්ටු කරලා කිට්ටු කරලා බලන්න වෙනවා. ඊට පස්සේ ආට කියන්න පුළුවන් මේ නමෙන් හිටියා මෙන්න මේ පාතට හිටියේ ඒ කාලේ මට මගේ પરම්පරා නම මේකයි මෙන්න මේ ගෝත්‍රය ඉපදෙලා තිබුණේ මෙන්න මේ විදිහට ඒ කාලේ ආහාර කෑවේ දැන් ලුණු මිරිස් පාපොට් කිරි හොදි වගේ කරන ඒ කාලේ සමහර විට පණු වගේ කරන්න ඇති එහෙම නැත්නම් වෙන කෑම වර්ග රොටි වගේ කරන්නට ඇති පීසා වගේ කරන්නට ඇති නූඩ්ල්ස් වගේ කරන්න වෙන්න පුළුවන් ඒ විදිහේ තත්ත්වයන් ඒක ආහාර වර්ග තිබිච්ච හැටි දන්නවය ඒවා මේ පාටින් හිටියේ දැන් ඉතින් මෙහා මේ පාට මෙහෙමයි කියලා තුනමුත් පිට වඩා වෙන පාටක් වෙන්න පුළුවන් ඒවන් සුඛ දුක්ඛ පරිසංවේදී කාලේ සුඛ දුක්ඛ කියන එක විඳ විඳ විඳුනේ මේ විදියට ඒ කාලේ ඒක හොඳ දෙයක් පටිසංවේදී ඉසුඛ දුක්ඛ පරිසංවේදී ඒවමයි පරියන්තේ කාලය ශරීරයට මෙච්චර කල ජීවත් වෙන්න පුළුවන් වනේ ඊළඟට තේරෙනවා සෝ තතෝ චුතෝ අමුත්‍රුදපාදී කියත්ත ඉතින් අසුදාන් වෙලා චුත වෙලා මේ මෙතන ඉපදුනා තත්‍රාපි ආසින් එතනත් හිටියා මේ නමින් මේ ගෝත්‍රයෙන් මේ වර්ණයෙන් මේ කෑම කකා මේ සුඛ දුක්ඛ වේදනා විඳලා ඒව මායි පරියන්තෝ මෙච්චර අවුදු ගාන සෝ තතෝ චුතෝ ඉදූපපන්නු එතනින් චුතල මෙතෙන් තාවා කිය එහෙම කියනවා සමහර විට ගොළු බෙල්ලෙක් එන්න පුළුවන් දකින්න ඇත්තේ සමහරට බල්ලෙක් බලලෙක් විදියට නැත්නම් රැකූන් කෙනෙක් කවුරුකෝයි හිතේවික් වෙන්න පුළුවන් එයා ඒ ඒ මනසාරා චිත්‍රපටයක් යනවා කියලා බලන්න පුළුවන්. ඒ දැකිය හැකි උතුමන් සමහර බලන්න. නැත්තම් දැන් ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ. ඒකට බුදුහාරී ඊට පස්සේ කියන උදාහරණේ. ඊට පස්සේ ඉති සාකාර සෞද්දේශං ආකාර සහිතව ප්‍රතික්‍රියන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෙන්න මෙතනයි කියලා කියන හොයාගෙන ගියොත් අපි දැන් කියන්නේ මම ඒක දාන උද්දෘත පාඩේ උගත කියන ඔප්පු කරන්න පුළුවන් කියලා විද්‍යාත්මක ඔප්පු කරන්න පුළුවන් කියලා. ඉතින් මම යෙලින්ම කියන වචනේ අනුව යන්න පුළුවන් සෞද්දේශම්. සාකාරම් සෞද්දේශම්. අනේක විහිතම් විවිධාකාර මෙතෙන්දි තමයි ආකාර පරිවිතර කියන වචනේ කියන්නේ ඒක පහු කරගෙන යන්න ඕන. ආකාර පරිවිතර කියන්නේ මේ නිකන් වචන වලින් කරන ආරම්භයක් විතරයි. මේක ඊට වඩා ඉහළ තත්වයකට වචන කියනවා ඊට පස්සේ නිකන් පොල් කටු පොල් කටු දෙකක් අරගෙන ශබ්ද හැඳි දෙකක් කරන් තට්ටු කරනවා වගේ සද්දයක් ඊට පස්සේ තේ හදනකොට හැඳි තට්ටුවෙන් තර්ක විතර්ක ගෙනෙමයි තේ හදනකොට හැඳි හැඳි ගන්නකොට එන සද්ද වගේ ඇති දෙයක් නැහැ කියන්තිම් බැලුවා. টොයිලට් එක ෆ්ලෂ් කරනකොට සද්දයක් වගේ තාප්පේ කියන කීට මේ වගේ තත්ත්වයන් එනකොට. ඒ උත්තරයෙන් සමහරවල් බලන්න. ගැඹුරු අදිෂ්ඨානයක් කරන්න අද රාත්‍රියේ සමහරට හම්බෙන්න පුළුවන්. සේයතාපි ඉර බුද්ධහාර කියන හරියට එතෙන්දී සේයතාපි මහරජය අජාත සත්තුමාට කියන්නේ වේදේහි පුත්‍ර මගධ මහරජට කියන මගධ මහරජය බුදුහාමුදුරුවෝ බොහොම හිවිතනේ කියන්නේ අනිත් භික්ෂුන්ටත් ඇහෙන ඇති ඒක. ඒ විදිහටම. තව හිතනම් ඇමතිවරු එතකොට ජීවකත්වයෙන් වාදලින්ද තමන්ගේ ගමින් සතම්මා ගාම අඤ්ඤං ගාමං ගච්ඡේ කවුරු හරි පුරුෂයෙක් තමන් ඉපදෙලි ඉන්න ගම තමන්ගේ ගමින් වෙන ගමකට යන සෝ තම්මා සගාම සතං යව ගාමං පච්චාගය පච්චාගච්ඡේ ඒ ගමින් ආයෙත් වෙන අදා එතකොට යාට පුළුවන් මම මෙතෙන්දලා එතෙන්ට ගියා. එතනලා මම එතන මෙහෙම හිටියා. මෙතන මෙහෙම නිදාගත්තා. මේ දේ කතා කළා. මේ දේ නිස්සද්ද හිටියා. ඊට පස්සේ තින් මෙතෙන්ට ගියා. සම්මාපි ගාමමුන් ගාමං අගච්චින් ඒ ගමින් තව තැනකදී අපි නොයත් සංචාරිකන ඔයත් ඔය කියන්නේ දැන් නිවාඩු කාලේ අහවල් තැනට අහවල් තැනට ගියා කියලා මතකේනේ ඒ වගේ කියන්නේ මම ලංකාවට යන මම මගේ ඩෙට්‍රොයිට් හරහා නැත්නම් සිඩ්නි හරහා මං ගිහිල්ලා සිංගප්පූරේ ගුවන්තොට පලේ මෙච්චලාවක් හිටියා නැත්නම් අබුඩාබි වල මෙච්චර වෙලාවක් හිටියා නැත්නම් කටාර වල මෙච්චර වෙලාවක් හිටියා ලන්ඩන් වල හිටියා එතන ඊට පස්සේ ගුවන්යාන එක ගුවන්යාන ඉඳලා කොළඹට ගියා කොළඹින් ඊට පස්සේ කට්ටියල මාව ගත්තා මම එතනින් අර දෙන්න ගියා අර පන්සලට ගියා මේ පන්සලට ගියා සිරිමා බෝධියට ගියා අපි කියන ආවල් හෝටලේ කෑවේ ආවරණාටින් හමුනේ කියලා මතකෙන් කියන්නේ අන්නේ වේදියට. එතකොට ඒවා ඉතින් පොට්ටු අරගෙන ඔප්පු කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ වගේ යාට යාට පොට්ටු යාට කවුරු හරි දැන් මුගලන් හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කිව්වොත් ඒ දෙන්නම දන්නවා. ඒ කියනකොට දන්නා මොකද්ද වෙන්නේ කියලා. ෆොටෝ පෙන්නනවා වගේ තමයි. වීඩියෝ ක්ලිප් එකක් පෙන්නනවා වගේ. මෙතන ශ්‍රද්ධාව අවශ්‍යයි කිව්වේ. අන්නේ විදිහට බුදුහාම කියන අහවල් ගමට ගියා වගේ මෙයාට තමන්ගේ ගම තුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් යන්න පුළුවන්. එක જાතියක් නෙවෙයි. ඒකම්පි જાතින් කියලා ඊට පස්සේ 10 ලක්ෂ කියලා සංවට්ට විවට්ට කප්පේ. ලෝකීය විනාශ වෙන කල්පයන් නැති වෙන කල්පයන් මතුවෙලා එන කල්පයන් ආයෙත් මේ පෘථිවි තලයන් ගෝලයන් හැදෙන හැටි ඒවත් එක්කම මේකත් සම්දිත්තික සාමාන්‍ය ඵලක් ඵලයක් අර කලින් ඒවට වඩා අභික්ඛන්තතරයි පනීතතරයි ඊට පස්සේ දිබ්බ චක්කු ඥානයි දිබ්බ චක්කු කියන එකේ අනිත්‍යය බලනවා කියන එකට වඩා ඩිංගක් වෙනසක් තියෙනවා අර විදිහෙම හිත ඒ වචන මේ කියන වචන වල නෑ ඒ සුන්දරත්වය සමාහිත වුණාම පරිෝදාත වුණාම පරිශුද්ධ වුණාම පාලි වචනම තමයි අනංගන වුණාම කිලුට රහිත වුණාම විගත උපක්ඛිලේශ වුණාම ආගන්තුක උපක්ඛිලේශ වලින් අයින් වෙලා ප්‍රභාසර වුණාම මුදු බූතයි හරිම මෘදු ඒ වෙලාවේ ගොරෝසුනේ කම්මෙනියයි අතිශයින්ම ක්‍රියාකාරී ක්‍රියාශීලී. මිද්ද කියනවා අහලකවත්. ඒව මොනවද කියලාවත් දන්නේ නැහැ. ආනන්දප්පත් හෙල්ලෙන්නේ ආයේ. දැන් ওই මහා ඍෂියර මුනරු ඒක ඒක තමයි ආනන්දප්පත් කියන්නේ. ශාන්ත ධ්‍යාන වලට මහත් අරූප තත්ත්වයන්ට ගියොත් ඒවා ධ්‍යාන කියලා කියන්නේ. ඒ ඒ ආයතනත්වයට ගියොත් එහෙම ඒවා බොහොම නොසැලෙන සත්‍යයන්. අපට රූපත්තත් එක නැති නිසා නමුත් ඇත්ත රූප අරන්නින්ද අපිට මනුෂ්‍ය රූපයක් පෙන්වන්න ආනන්දපත්තයි. දිබ්බෙන් චක්ුණා මනුෂ්‍ය නොවියු. සිත් දිබ්බ චක්ුණානේ කියනකොට චුතුපපාත ඥාන. සත්තානං සත්‍යයන්ගේ චුති උප්පත්ති ඥාන. ඒක තමයි දිබ්බ චක්කු කියන්නේ. අරයා මෙයා කරනවා කියන එක දකින්නවා කියන එක නෙවෙයි. ඒක පේනවා නමුත් ඒකට වඩා වෙනසක් තියෙනවා මෙතන. චුත්තිසා ආයි උපපාතේ පහළ වෙලා එන හැටි. යන්න තිපා අත්වාදයක්. නිරෝධය තේරුම් ගනිමින් යන්න අපි අවශ්‍යයි ඒක. උපාද වය ධම්මී தත්ත්වය තේරුම් ගන්න. සමුදය ධම්ම නිරෝධ ධම්මයත් එක්ක යන්න. චිතූපපාත ඥානය සඳහා හිත නංවනයි පැත්තට. ඒ කියන්නේ චේතන විසින් චේතනාවක් තියෙනවා, අදිමොක්ක තියෙනවා. ඊට පස්සේ අභිසංස්කරණයක් ඇති කරගන්නවා. අබිනින්නාමේති. සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන. manussත්ව පහු කරගෙන දිබ්බ චක්කු විසින් ඔන්න ඒ දිබ්බ චක්කුවෙන් තේරෙන එක. සත්‍යේ පස්සති. චවමානි උපජ්ජමානි. අතුරුදහන් වෙන ඒ ඒ කියන්නේ නාම රූපත්වයේ කියන එක තියෙනවා. නමුත් දැන් තියෙන පංචස්කන්ධයේ අර කන්ධානම් බෙහෙදෝ කියන්නේ ඒක කැඩිලා නැතත් මැරෙනවා කියන එක තේරෙනවා. සත්‍යම් මැරෙන බව පේන බලන්න පුළුවන්. උපපජ්ජමානි. ආයෙත් තැන මව් කුසකට මිනිස් මව් කුසකට යනවනේ එතෙන්ට නැත්තම් මව් කුසක් නොවේ වෙන තැනක පාන ඒක. හීනේ පනීති. බොම් දුර්ල තත්ත්වේ ඉන්න ඇත්තු ඉහළ තත්ත්වයට යන. සුවන්නේ දුබ්බන්නේ. හොඳ වර්ණවත් චේතන කියන්නේ මේ පහ හැමේ පාටම නෙවෙයි. ඉහළ තත්ත්වෙන් ඉහළ නොවන තත්ත්වෙන්. සුගතේ දුග්ගතේ හොඳ තත්ත්වයන් සඳහා සේන්දු නැත්තෝ දුක්ඛිත තත්ත්වයන් සඳහා සේන්දුවේ නැත්තු. මොකද යථා කම්මූපගේ සත්‍ය. ඒ කර්මයේ උන් ඒ මේ අපිට හොඳම පාඩම් කම්මයන් අනුව කරන ලද චේතනාත්මක ක්‍රියා වචන මනෝ සිතවිලි අනුව තමයි අපි ඊළඟට යන්නේ. ඒවත් එයා සී සත්‍යන් විදිහට දකිනවා. ඉමේවත බොන්තු සත්‍යය කියන මේ මේ සත්‍ය මේ ඇත්තෝ මේ මේ ඇත්තෝ කාය දුච්චරිත සමන් වචී දුච්චරිත මනෝ දුච්චරිත නිසා අරියාණං උපවදක දෙඩ මතක තියා ගන්න ඕනේ සත්‍යාබෝධය සඳහා පිළිපන් බුදුනු බුදුනු ඕන කෙනෙකුට ගරහන්න එපා විශේෂයෙන් දස අකුසලෙන් අයින් වෙන්න උත්සාහ ගන්න. පස්පව් වලින් අයින් වෙන්න උත්සාහ ගන්න නැත්නම් තාව මං කරන්න දෙපා. එහෙම කිව්ව සමාවෙන් අපි එහෙම නොකර ඉනිමු. අපිට ඒක එනවා. ඒක අරියාණං උපවාදක. මිච්ඡාදිත්තික. මිච්ඡාදිත්ති තත්ත්වයට යන මිච්ඡාදිත්ති කම්ම සමාදාන මේ කුසල් අකුසල් වල පින්පව් වල විපාකයක් නැහැ කියලා හිතන අය කියන අය කතා කරන අය පොත් ලියන අය ඒ මොන මාධ්‍යෙන් හරි ලෝකෙට ඉදිරිපත් කරන අය ගෙන් අයින් වෙන්න. ඒ ඇතු තේ කායස ભેදා පරම්මරණ යා දිබ්බ චක්කු කියන ඥානත්වයෙන් මම වචනයක් කියව හොඳද? ඥානය කියන කිච්ඡන්ත ඒ ඥානී භවෙන් ඥානත්වයෙන් ඥාන ලැබූ ආසෙයින්ද යට පේනවා මේ තුමේ බොහොම සුන්දර තත්වයකින් නේද යන්නේ කියලා. අවාසනාවන්ත සත්‍ය නේද ඒ ස්කන්ධයන් පරිවර්තනය කරගන්නේ. තේන්දු වෙන්නේ කියලා. ඒ වගේම යාට පේනවා මේ වචී කාය සුචරිත වචී සුචරිතෙන් පිරිපුන් වෙලා හිතේ නිසා මනෝ සුචරිතෙන් සමන්වාගත නිසා අරියාණං අනුපවාදික දුක් දුක්ඛ නිරෝධය සඳහා කුමනෝ මාර්ගයකට පිළිපං ඒ වාසනාවන්ත තං අව ඒකට අවමන් නොකරපු නිසා නොකරන නිසා ඒක බරපතලම දෙයක් කියලා මතේ තියාගන්න ඕනේ. සම්මා දිට්ඨි නිසා සම්මා දිට්ඨි කම්ම සමාදාන නිසා තේ කාය අස්ස ભેදා ශාරීරියේ අතුරුදහන් වෙච්ච තැනදී පරම්මරණ මරණයට පස්සේ සුගතින් සග්ගන් ලෝක සුගති තත්වයට ඉහළ තත්වයට ඉපදෙනවා කියන එක එයාට අර දිබ්බ චක්කු කියන එකෙන් පේන්න පටන් ගන්නවා. ඒකේ බුදුහාම කියන හරියට ඉහළ ප්‍රාසාදයකට මේ තට්ටු ගේකද ගෙදරක් ඉහළට મંદિરයකට නැගිලා උඩ තට්ටුවේ මිල කෙනකොට පේනවා මේ ඒ තමන්ගේ ගෙට ඇතුළේ දොර පෙගේට්ටුවෙන් කවුද එන්නේ කවුද යන්නේ කියන එක පේනවා වගේ. මෙන්න මේ තු මේ ගෙට ඇතුළේ එනවා දැන්. යන්න පිට වෙලෙන ගේට්ටුවේ. ඒ පේනවා වගේ මෙයාට පේනවා කියලා. ඊට පස්සේ ආසවක්ඛේ ඥාන. අපි කියන දන්නවා අහලා තියෙනවා අර විදිහටම හිත සමාහිත වුණාම පරිශුද්ධ වුණාම පරියෝදාත වුණාම කියන්නේ කිලිටු සේදලා ගියා අනංගනේ කිලිටු නැති වුණා අංගනේ කියන දන්නවා ඒ කියන්නේ විශේෂයෙන් අහවල් විදියට ඉන්න ඕන කියන පරමාර්ථයක් නැහැ භව තණ්හාවත් එක්ක මිස් වෙච්ච. විගතූපක්ඛිලේශේ අලුතින් ආපු උපක්ඛිලේශයන් නැහැ. ආගන්තුක ප්‍රභාස්වරයි හිත කියේ. ඒකට හිත අභ්‍යවකාශය වගේ. මුදු බුත්තේ මෘදුයි කම්මනී සම්පූර්ණ ක්‍රියාශීලී ඕන දෙයක් කරන්න පුළුවන් හිතේ. හිතේ මුති ස්ථාවරයි. ආනන්දප්පත් නොසල්ලී සිටින එක අරමුණ එක අරමුණ කියන වචනේ වැරදි මං කියනවනම් නමුත් නොසලී තියාගන්න පුළුවන් ආසවානං කය ඥාන එයාට තේරෙනවා මේ ආශ්‍රව කියන අපේ දැන් දන්නවනේ අර ගලපු හැටි ඉන්ද්‍රිය සංවරයෙන් ඉඳන් පටන් ගන්නනේ අපි ඉන්ද්‍රිය ටික මේචල් කරගත්තාම ඇතුළට ගලන්නේ නැතුව තිබීච්ච ඉන්ද්‍රිය দমনයේදී බුත්තද්්වාරයේදී අලුතෙන් ඉනව වැහිච්ච හැටි. එතනින් ධම්මයාට පේනවා මේ ආශ්‍රවය කියන එක කොයි කොතනින්ද හිත්සිල් හිත කොතනින්ද හිත හිල්ලලා තිබුණේ කියලා. මනෝ වලට වැඩිපුර කිලිටු ආවේ මොන දොරෙන්ද කියලා දැනගෙන තියෙන ආශ්‍රව ගලපු හැටි පේනවා. ඒ නිසා ඒ ආශ්‍රව ඉවර කරන්න පුළුවන්. ඉවර කරනවා කියන්නේ ඉනතන දන්නේ හින්දා. ඒ ඥානය සඳහා සිත නැඹුරු කරන හේතුව සම්මා සම්බුදුරේ කියන කියලා දීලා තියෙනවා. සම්පූර්ණ ගෞරවයේ මුළු ක්‍රෙඩිට් 100%ක්ම පිරිනමන්ට උන්වහන්සේට. සෝ ඉදන් දුක්ඛන්ති අතහබුතං පජානාති මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම දුක්ඛ தත්ත්වයක් කියලා ප්‍රජානනය කරනවා. පංච පාදානස්කන්ධයම දුකක් කියලා තීරණය කළාම ආරයි. දැන් මොකද මෙයා දැකලා තියෙනවා මේක ආපු හැටි. ආවේ ඇයි කියලා ඊට පස්සේ දැක්ක දිබ්බ චක්කු වලින්. පුබ්බේ නිවාසුන්න පුබ්බේ නිවාසානුස්සතියෙන් දැක්ක නතර නොනැවතීමේක යග්ගිය හැටි. ඇයි ගියේ කියලා දැනගත්ත. ඇයි අහවල් තත්ත්වේ මේ තත්ත්වයට ආවේ කියන එක දැනගත්ත දිබ්බ චක්කුවෙන්. දැන් ආස් එතකොට එයාට පුළුවන් කිසි වැඩක් නැහැ. කියලා දෙනවා. මොකද්ද මේ මායාවයි? සෝ ඉදන් මේ தત્ත්වයේ සම්පූර්ණයෙන්ම අවාසනාවන්ත தත්ත්වයක් කියලා ප්‍රඥානයක් ඇති කරගන්නවා. ප්‍රඥානක් වෙනවා යාට. අයන් දුක්ඛ සමුදය මේ අවාසනාවන්ත தත්ත්වය මතුනේ මේ නිසාය කියලා තේරෙනවා. අයං දුක්ඛ නිරෝධෝති යතහ භූතං පජානාත් මේ தત્ත්වයේ දුක්ඛ නිරෝධ தત્ත්වයක් කියලා ඊට පස්සේ යනවා. මේ දුක්ඛ නිරෝධ தત્ත්වයේ සඳහා ප්‍රතිපදාවකුත් තියෙනවා ආර්ය වූ මාර්ගයක් තියෙනවා අංග අටකින් යුක්තයි. ඒකද තේරෙනවා. ඉමි ආසවාති ආසව කියලා කියන්නේ මෙන්න මේවා කියලා තේරෙනවා කාමාස භවාස අවිජ්ජාස දිත්තාස ඒ ඕන දෙයක් මේව නේද මේ ගලන જાතිය තුළ ප්‍රභාස්වර සිතට ඇවිල්ලා පාට කරන જાති කුණු කරන જાති කිමිකල් ස්වර්ග තේරෙනවා අයං ආසව සමුදෝති ආශ්‍රවයන් මතුවෙලා ඉන්නේ කොතෙන්ද කියලා පේනවා. ආශ්‍රව ඇති වෙන හැටි පේනවා. එයාට ඒවා නැහැ. නමුත් එයා දන්නවා මේකෙන් තමයි ඉන්නේ කියලා දැන්. ආවොත්. මොකද ඒක ප්‍රඥානය. යථා භූතය තමයි ප්‍රඥානය කියලා. අයං ආස නිරෝධෝති. මේ தත්ත්වය ආස නිරෝධ தත්ත්වයක් කියලා තේරෙනවා. නැත්තම් මේ මේ ආසව නිරෝධ කරන්න පුළුවන් කියලා දන්නවා. ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේක ආශ්‍රව නිරෝධය කරන්න පුළුවන් ප්‍රතිපදාවක් කියලා දන්නවා. ඒව තස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ මේක මේ විදිහට දැනගන්නකොට මේ විදිහට පැහැදිලිව පේනකොට යාට කාමාසවාප චිත්තං චිත්ත භාවේ කාමස්රයන්ගින් සම්පූර්ණ දාර්ශන. මොකද ආයෙ එන්නේ නැහැ ඒවා. ආපු හැටි දන්නවා එන්නේ නැහැ නිසා. ඒකේ දුක දන්නවා. භවසවා භවසවෙන් ඉන්තු උමනා බව කියන ඒ චේතනාව ඊට පස්සම වෙන්නේ කිසිම සිතින් දහස් වෙනවා. අවිජ්ජාසවා චිත්තම් විමුච්ඡති. චිත්ත භාවයේ ඒ කියන්නේ ඒක ආනින්ජපත්ත තක්චිත්ත භාවයට ආය ආශ්‍ර වෙන්න අලුතින් ජාත මුදු මුදු හිත මුදු හිතමයි ඊට පස්සේ ආනෙන්ජ හිත ආනෙන්ජ හිතමයි ඊට පස්සේ කම්මනී හිත කම්මනියමයි ඊට පස්සේ කම්මනී බාටපත්ත හිත ආපෝ හැවිල්ලක් නෑ මුදු හිත මුදු හිතමයි අනංගන හිත අනංගන හිතමයි ඊට පස්සේ විමුක්තස්මින් විමුක්ත වෙන තත්පරයේ මේ යටි විමුක්ත මිති ඥාන මොහොතෙන් නිදහස් වුණා කියලා. විශිෂ්ට ඥානයක් යට තේරෙනවා. යට තේරෙන විමුක්ත වුණා කියලා. ඒක වැදගත්ම දෙයක්. විමුක්තස්මි විමුක්ත වෙන තත්ත්වය. මෙයාට තේරෙන විමුක්ත වුණා කියලා. කිනා જાති ආ ඉපදෙනවා කියන එක ඒක ආවරයි ඊට පස්සේ. අර තේරුණානේ අරම්මගේ මව කුසේ මෙතෙන් ගියා නැත්නම් එතෙන් මව කුසේ නැති ඉපදුණා ආයි මේ මව කුසට ආවා මේ තිරිසන් මව කුස මව මේ සිංහල මවකුසාරි දෙමළ දැන් අපි කියන හිතන භාෂාව එයා එහෙම හිතන්නේ අරාබි මවකුස ඉන්දියන් මවකුස ඇමරිකන් මවකුස ලැටින් ඇමරිකන් මවකුස අප්‍රිකා මේ මවකුස ඔක්කොම දැක්කානේ ඊට පස්සේ ආය જાති නැහැ ඊට පස්සේ ආය මහ භූතත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ මුසිතම් බ්‍රහ්මචාරය ඒ විතරක් නෙවෙයි භාවනා කරන්ට ආය දඟලන්ට දෙයක් නැහැ අදිෂ්ඨාන කරන්න දෙයක් නැහැ මම භාවනා කරන්න ඕනේ කියලා. අපි කෘතඥතාවය මුලින්ම තියෙනවා. ගුරුවරුන්ගේ සත්‍යාගේ තන් වහන්සේ කියන ධර්මයේ සංඝයාගෙන. කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් ගැන. කීනා ජාති විස්තම් බ්‍රහ්මචර්යයන් කතං කරණිය. කරන්ට අවශ්‍ය දේ කළාම ආරයි. නාපරංගිත් අත්තායි කරන් ඒ ආයේ දෙයක් නැහැ කියලා ප්‍රජාන ප්‍රජාන ප්‍රජානක්. ඊට පස්සේ බුදුහාමි කියන එක හරියට පර්වතයක තියෙන පොකුණක පැහැදිලි වුණාම ජලය එයාට ඒ ඇස්තෙත් කියනකොට පේනවා හිත ඇතුලේ තියෙන හැම දෙයක්ම මොනවද තියෙන්නේ කියලා. මේ සිප්පිකටුවක් තියෙනවා මෙතන සුදු පාට ගලක් මෙතන කළු පාට ගලක් එහෙම නැත්නම් මාළුව මෙන්න මේ මාළුව මෙහෙම යනවා. එයාට කොම් පේනවල හිත පැහැදිලි නිසා. ඒ වගේ මාළු ටැංකිය දිහා බලනකොට පේන්නේ මොකද වෙන්නේ කියලා. ඔක්සිජන් බුබුල වෙන හැටි, ගෝල් ෆිස්ලා යන හැටි, නැත්නම් මාළු යන හැටි. අනිත් ඒ වතුර පාරවල්දී හුළඟට හෙල්ලෙන තනකොළ වර්ගයක ඇතුළේ තියෙන ජලජම් පැලෑටි පේන හැටි. ඒ වගේ යා සමාහිත සිතට මේක දුකක් මේක දුක සමුදය මේක දුක නිරෝධය මේක දුක්ඛ නිරෝධ ගමන පටවල මේක ආශ්‍රය මේ ආශ්‍රය සමුදය මේ ආශ්‍රය නිරෝධය මේ ආශ්‍රය නිරෝධ ගමන පටවල මාළු ටැංකිය දිහා බලන් හිටිනකොට පේනවා කියන්නේ මම මේ මාළු ටැංකිය කිය බුදුහාම කියපු වචනේ නේද අපිට ඇහැට පේන જાති නිසා. ඒ වගේ Taman ඇතුලේ මේ මාළු ටැංකිය මනස් මාළු ටැංකිය දිහා බලනවා. නැත්නම් භූත භාවයේ මාළු ටැංකිය දිහා බලනවා. සංඛාර සංවිඥාන සංඥා වැඩ කරන හැටි බලනවා. සංඛාර මාළු සංඥා මාළු යන හැටි. යපාත වෙච්ච හැටි. ඉදංකෝ මහරජ සම්දිප්තිකං සාමාන්‍ය පරං මහරජතුමනි මේ මේ ජීවිතයේදීම මේ නම සහිත දීම දැනගන්න පුළුවන් සාමාන්‍ය ඵලයක්. කලින් කියපු සාමාන්‍ය ඵලයන්ට වඩා ප්‍රණී අභික්කන්ත තරයි පනීත තරයි. ඊපස්සේ විශේෂ දෙයක් කියනවා නැන්සේ ඉමස්මා කෝපන මහරා ඉමස්මා සතිපට්ඨාන මහරජ සම්දිත්තික සාමාන්‍ය ඵල මේ සම්දිත්තික සාමාන්‍ය ඵලයෙන් අඤ්ඤං සම්දිත්තිකං සාමාන්‍ය ඵලං උත්තරීතරං වාපනිතරං ඊට වඩා ඉහළ ප්‍රනීත රසවත් අගය කළ හැකි සාමාන්‍ය ඵලයක් භවනා ඵලයක් නෑ මීටහ ඒක මන්තිමියටත් ඊට පස්සේ අජාසත් මේ මගද මහරජතුමා වේදේහි හි පුත්‍රයා බුදුහාර කිව්වා අපි අහලා තියෙන අභික්කන්තම් පන්තේ බන් අනිත් බොහෝ විට කියන අභික්කන්තම් බෝත් ගෞතම කියන නමුත් මෙයා බුදුහාර දන්නොත් එයාගේ ස්පෑදුවා කියලා බුදුහාමුදුරන්ට කියලා එයා කියන අදපත්තම් මගේ ජීවිතයේ තියෙන තා මරණය දක්වා මම ඔබ වහන්සේගේ උපාසකත්වයෙන් පිළිගන්නේ කියලා කියනවා වගේම විශේෂයක් වෙනවා. මගේ වරද මං විශාල වරදක් කළා මං මෝඩ වැඩක් කළා අකුසලයක් කළා මගේ ධාර්මික වූ ධර්මයෙන් රැස් කරපු පිය රජතුමා බලතණ්හාව නිසා එතුමා මං ජීවිතයෙන් ඉස්සරිය කාරණා ගැන බලතණ්හාව නිසා ජීවිතාවරෝපේසින් මං එතුමා ජීවිතේ මරණයටපත් කළා තස්සමි බන්තේ භන්තේ භාග්‍යතුන් වහන්සේ භගවා භාග්‍යතුන් වහන්සේ අච්ඡං අච්ඡේතු පටිගන්නාත් මගේ වැරද්දේ මං කියන වැරද්දා කියලා පිළිගන්න කියලා ආදි සංවතේ සඳහන්. චොට බුදුහාරසින් දෙකින සග්ගතුන් මහරජේ ඇත්තෙම මහරජේ ඔයා ලොකු වැරද්දක් තමයි කියලා. බාල වූ මුලා වූ අකුසලයක් කළා. පියරා ධම්ම ධම්මිකෝ ධර්මරාජ වූ තාප්පේතුමා නැති කරා. ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න. ඒක වර්ධ පිළිගැනීම බුද්ධියසා මහරජ ඒකේ දියුණුවක් මහරජ තමන් කළ වැරද පිළිගන්නේ මේ ආරි විනයේදී ආජ සංග්‍රහයට පැමිණෙන්නේ ඊට පස්සේ ආ බුදුහන්තු වෙනලා මේ වැඩ තව තියෙනවා බහුකිච්ච බහුකරණියයි කියලා යන්නේ කියලා. ඒක හොඳයි වෙලාව දැනගන්න යන්න හොඳ වෙලාව කියලා. අබුදුරජාණන් වහන්සේට ගෞරව පූර්වක නමස්කාර කරලා මගින් අජාස සත්තු මහරජතුන් මෙතනින් ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගියා භික්ෂුන් වහන්සේලාට කියන බුදුහාඳු කතායන් භික්ඛවීර එයා තමන් විනාශ කරගත්ත. හාර දැම්මා. උපහතාය. තමම් සම්පූර්ණ විනාශ දාගත් අය. මෙයා මේ සතායම් භික්ඛවේ රාජා භික්ෂුන් මේ මහරජතු මේ ඇත්ත දන්නේ නැතුව තේ මගද මහරජික භික්ෂුන් තේවා අවශ්‍ය නැහැ මේ මහරජතුමා තමන්ගේ පිය රජතුමා මැරුවේ නැත්නම් මේ ඔය ආඩිවිල්ල ඔය ධර්මයේ ඇසු ටිකෙන් මෙයාට පුළුවන් විගතම විරජම් බීතමලන් ධම්මචක්කුම් උපපජ්ජිසත සත්‍ය කියන සෝ සෝතාපන්න ත්‍ත්වය ධර්ම සෝතසර පැමිණෙනවා කියලා ඒක නිසා මේ ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය දෙකත් එහෙම දෙයක් අපාතින් සිද්ධ වෙලා නැති නිසා අදිෂ්ඨාන පූර්වක විය යුතුයි අපට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ඒ දක්වා කියලා හරි. ඉදමෝච භගවා භාගතුන් වහන්සේ යපේ වන්දනිය ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට සඳහත් වූ දවසේ කියලා එක් නාසලත් අරින්න කිව්වා. අත්තමනාතේ බික්කු පරිතුමාදන් ගිහිලා ඒ භික්ෂුන් වහන්සේලා 1250 කතර භගවතු භාසිතම් භාගතුන් වහන්සේ ඒ දේශනේ අතිශයින්ම සතුටින් අනුමෝදන් ඒ තමයි සාමාන්‍ය පළසොත්. කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් සිටිනවා. එක එක පැති ගැන කතා කළා සාකච්ඡා කරන්න. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. සාදු සාදු සාදු අවසරයි සත්‍යතුමා අප්‍රමාණ පින් අපි කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා රුණ මහත්තයා ඔබතුමාට පුළුවන් සම්බන්ධ වෙන්න පෙරවන් සරණ. පෙරවන් සරණ කියලා දෙන හතුන මම හිතන්නේ සත්‍යම විස්තර කරාන් පස්සේ මට මේ බෑන්ඩ් මේ දැන් ආයේ ගැන ප්‍රශ්න කරන්න හෝ මේ විස්තර කරන්න හොද දෙයක් ඉතුරු වෙලාත් මෙලිතරම පැහැදිලි වුණා කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. අපි අනිත් කල්යන්න මිත්‍රයන් කියනවා. ත්‍රාන් සරණයි. චිත්ත මහත්මිය ඔබතුමියට පුළුවන් ද සම්බන්ධ වෙන්න? ත්‍රාන් සරණයි. ඔබ සන්තෝෂයෙන් අහගෙන හිටියා. ඉතින් බ්‍රුණු මහත්ම කියපු දෙම තමයි කියන්න තියෙන්නේ. මේ අපි මේ දේවල් ඇත්තටම අපි දන්නේ නැහැ කියලා මේ විදිහට ගන්න නැතුව සත්‍යපිතුමා කියපු දේ සත්‍යයක්මයි අපි බොහෝම තථාගතයන් වහන්සේට নমස්කාර පූර්වකව මේ දේවල් අපි හිතට ගන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. ඒ වගේම එතුමා අපිට තර අවස්ථාවකදී පැහැදිලිවම කිව්වා මේ දේවල් අත්භාවයෙන් ගන්න එපා. මේ දේවල් ඇතිවීම නැතිවීම වශයෙන් ඒ වගේ ඒ පැත්තෙන් බලන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඒ කියපු දේ ඇත්තටම තමයි හිතට හුඟක්ම තේරුම් ගත්තේ. ඒ විදිහට මේ දේ බැලිය යුතුයි කියන එක තේරුම් ගත්තා. හැම දිනාටම තෙරුවන් සරණයි දෙසුක් මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා. සයි සත්‍යීතමනි මන්දලාටම තිරුවන් සරණයි. එතන ගොඩක් විශාල විස්තරයක් සහිත අපේ දේශනාවකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඉතින් බොහොම පිං බොහෝ කරුණු සාකච්ඡා වුණා ගැටලුත් නොතේරුණු කොටස් බොහෝමයක් තිබුණා. සමහර ඒවා අහගෙන ඉන්නකොට අවධානය බිඳිච්ච නිසා ඒ සමහර කරුණු තියෙනවා. වැටුනේ නෑ. කඩයක් අහන්න කියලා වෙලාවේ මම සටහන් කරගත්ත දෙයක් තමයි මේ අර අපිට පසු හිතම වල පළමුවෙන්ම සටහන් කරපු නාම රූප නාම රූප පරිච්ඡේද ඥානය අමිති අපි ඔක අපි මම හිතන්නේ ඒ තවත් ආකාරයකදී අපි උදේවය ඥානය කියලා කියන එකක් අපි අර උදේවය කිව්වහම දැන් මෙතන ඒකේ අර අපි ලිටරල් මීනින් එක හේතුම ගත්තොත් උදය කියන එක අපි ඇතිවීම සමුදය පැත්ත ගත්තොත් වය කියන එක කියන එක ඒක නැති වෙලා යන එක. එහෙම නැත්නම් ඒක ක්ෂය වෙලා යන ගතිය ගත්තොත් දැන් අපි එකක් තමයි. දැන් මේ කොයි කොයි දේවල් තුද මේක දකින්න කියලා උදාහරණයක් වශයෙන් අපි දැන් හැම දේවල්ම කියලා ගත්තොත් එතකොට මේ උදේවයි කියන එක අපිට මම හිතන්නේ ඒ ඒ විදිහට ගත්තොත් වචන තේරුම වශයෙන් අපිට බොහෝ මේ සාමාන්‍ය ජීවිතයේදී එහෙම නැත්නම් සමහර භාවනා තත්ත්වවලදී ඔය ආදී වශයෙන් විවිධ විශාල පරාසයක තුල දකින්න පුළුවන් පුළුවන් කියලා හිතනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම දැන් ඉරත් නැගෙනවා ආයි බහලා යනවා. මිනිස්සු අපි දැන් කැමති අය වෙනත් අපේ දෙමාපියෝ එහෙම නැත්නම් අඳුරලා ඉන්නවා මේක ඉපදිලා ඊට පස්සේ ජීවත් වෙලා මැරලා යනවා ගියාට පස්සේ ඉවරයි ඊට පස්සේ හිටපු කෙනා ඉක්මනේ ඊට පස්සේ වගේ තමයි ගස් ගල් අපි දැන් පළතුරු හැදෙන ඒවා ගස් ගස්ක හැදෙන පළතුරු ඒවා හැදෙනා මේ ඉවරයි ඒක ඉවරටම ඉවරයි මේ ආදිවාසීන් මේ අපි දකින මේ හැම දෙයකම ඒ අඩු වශයෙන් අඩු වැඩි වශයෙන් මේ ඇති වෙන තත්ත්වෙන තත්ත්ව දකින්න පුළුවන්. ඉතින් ඊට ඊට තවත් හැකියාවලගෙන හුස්මක් ගත්තාම ඇති වෙන හුස්ම. එතකොට ආශ්වාසය, ප්‍රශ්වාසය මේ ආදී වශයෙන් එන්න සිටිවිලි. මේවා මේවා හැම දෙයකම දකින දෙයක මම හිතන්නේ අන්තර්ග්‍රහ කර දකින්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙතන එන්නේ දැන් අර මෙතන උදේවයි කිව්වහම අපි දැන් ඊට පස්සේ අපි අර සත්‍යීතුමාස්නා කරපු නාම රූප පරිච්ඡේද. ඒතර මෙතන අපි විශේෂිතවම නාම රූප පරිච්ඡේද වෙන අවස්ථාවක ඒ නාම රූපයන්ගේ උදේවය දැකීමද එතන එතකොට එහෙම ඒක ඒක විශේෂිත වශයෙන් ඒ සියුම් වශයෙන් එහෙම නැත්නම් ඒ ඒ தත්වයකින් ගැඹුරකින් දකින්න ඕන දෙයක්ද කියන එක වැඩිපුර ටිකක් සාකච්ඡාම ප්‍රදලකමක් නෑ එකක් තමයි දැන් අපි දැන් නාම රූප වශයෙන් ගත්තාම අපි දැන් ගත්තොත් එම ගියම යම් දෙයක් මේ මේක මේ අපිට මේ අපි හිතමු මේ හිතට ඇති වෙන දෙයක් කියන එක. එතකොට එතනදී අපි නාම රූප පරිච්ඡේද කියලා ගත්තාම මේ අපිට හිතේ ඇති වෙන කොසිතවිල්ලක්. එහෙම නැත්නම් ඇති වෙන දෙයක් ධර්මයක් කියලා ගත්තොත් මේක එතකොට අපි මේකේ අපි දන්නවා නාම රූප කියවහම මෙතන කොටස් දෙකක් තියෙනවා අපිට රූප වශයෙන් අපි ගොඩාක් සාකච්ඡා කරපු කොටස් තියෙනවා පටවි ආපෝතේ මහා භූත ධර්මයන්ගෙන් ඒ සකස් වෙච්ච ඒ ඒ ඒවත් ඒව සකස් වෙච්ච දේවලුත් ඒ රූප වශයෙන් සැලෙනවා එතකොට නාම පැත්තෙන් ගත්තාම මේ විඥානයේ මූලික වෙලා ඊට පස්සේ ඔය ඇති වෙන නාම ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර පිටිච්ච වැඩි දේවල් මම හිතන්නේ අහලා තියෙනවා නාම ධර්ම කතා කරනකොට. එතකොට අපි ඒ දෙක ඒ ඒ ඒ ධර්ම වශයෙන් ඒ ධර්ම මේක අපි ඇති වෙන විදිය එහෙම නැත්නම් මේ අපි මේ අපිට මේ ඇති වෙන දේවල් අපි කොහොමද ගන්න කියන එක එතන තේරුම් ගැනීම ඒ කොටසක් වශයෙන්ද කියලායි. ඉතින් මෙන්න මේ පැත්තෙන් ටිකක් වැඩිපුර සාකච්ඡා කරනවා නම් ඒක පැහැදිලි වෙයි කියලා තව ටිකක් හිතන අඩු ගන්න. එතකොට මේ වගේ දෙයක් අපි විවිධ තත්ත්වවලින් දකිනකොට කොච්චරක් දුරට යන්න තියෙනවද එහෙම නැත්නම් කොච්චරක් දැකලා තියෙනවද කියලා යම් කිසි ආකාරයක අවබෝධයකට එන්න උදව් වෙයි කියලා හිතනවා. ඒ වගේම ප්‍රතිජිතමා මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන එක දෙක වචන දෙක ගැන කතා කරා ඒකේ පැහැදිලි වුණා ඒ මේ ඇති වෙන්නේ ඇලීම්සා ගැටීම් ඇති වෙන්නේ මේ දේවල් තුලින් කියන එක ඉතින් ඒ ඒ මස්තන මේ වචනවල ටිකක් අමාරු තත්ත්වයක් ඇත්තේ මොකද වෙන වෙන දැන් අපි පිය රූපං සාත රූපං ඒ ආදී වශයෙන්ුත් අපි ඉගෙන ගත්තා අපි කැමති දේවල් ඊට එහා ගිය දේවල් මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියුවම ඒව පැත්තත් තව පොඩ්ඩක් විස්තර කරගන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් පත්‍රිතුමාගෙන් පසුව හෝ තෙරුවන් සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා මා එතෙන්දී අද යත් ඒ ඔය නාම රූප පරිච්ඡේද ඥාන කියලා කිව් වෙනකොට ඒ කියන්නේ හේතුව දැන් ඒක තේරුම් ගත්ත හැටි බලනකොට හිතන මම ඒ වචනේ පාච්චේලා හොඳ නවදේවත්ද කියලා එක මේක එක ගොන්නක් නෙවෙයි ගොනු දෙකක් යන්නේ කියන එක ඉස්සලා තේරුම් ගන්න විශේෂයෙන් ශරීරයෙන් එළියට පනින්න ඕන. ඒ වචන හොඳ නැතුණත් ඒ වචන තමයි කියන්න වෙන්නේ. ශරීරයෙන් එළියට බහින්තු. තම ශරීරය තම මේ සත්තු ගුහායම් බහුනාබිචන්නෝ කියවි බුදුහාර කියන්නේ සත්වයා මේ ශරීරයේ ඇතුලේ ඇතුලේ හැංගිලා ඉන්නවා. මොකද මේ ශරීරයම තමා මම වෙලා තියෙන්නේ. කින්ද ශරීරයෙන් එළියට එන්න ඕන. ඒ වචන මේ ලිටරලි ගන්න එපා. මොනවද කියන්නේ? සාමාන්‍ය විදිහටම ගන්න එපා. ටිකක් ගැඹුරට බලන්න. අපි අපිට මේ කතා කරන ප්‍රචාරය කරන්න අනිත් අයට ඇත්තට කන්නේ කරන්න යුතු ගන්නන්නට නෙවෙයි. බුදුන් මේ මාර්ගයට ඇවිත් ඉන්නේ. දැන් මේ ඥාන දර්ශනයේදී තේරුම් ගන්න ඕනේ දෙකයි. එකක් තමයි ද නාම රූප කියපු එක ගත්ත හැටි වැරදි කියලා දැන් හිතේ මොකද එතන අර විඥානය තියෙන නිසා නාම රූප විඥාන දෙකක් හිතෙන්නේ එකක් නෙවෙයි මම මේ නාම රූප කියලා තෙන්දි කිව්වේ නාමත්වේ සහ රූප නැත්තම් ශරීරේ විතරක් නෙවෙයි ශරීරය ක්‍රියාත්මක වෙන කොටසක් තියෙනවා ඒකෙත් තමයි අනුමන් නාම හැටියට නමුත් ඥාන දර්ශනයේදී නාම රූප කියලා බයි කිව් වහම ගැඹුරට යනකොට හිත වඩා වෙනස් කියලා හිතෙනවද? ඉතින්දි දැනගන්න ඕන මොකක්ද නාම රූප පරි දැන් අපි කියනවා කියලා. දැන් ඥාන දර්ශනයේදී අපි මොකද්ද දන්නේ? ඥාන දර්ශනයේදී මේ ශරීරය කියන එක මාතා පෙත්තික සම්භව වූ ඕදන කුම්භා සුපජයෝ අනිච්ච ඡාදන ભેදන පරිමද්දන විද්දංශන ධම්මෝ කියන එක ඉගෙන ගන්න. ඒක දැන් අපි දන්නවා. ඒක හැබැයි වචන වලටමත් නෙවෙයි. ටිකක් බලන්න ඕන. ඇතුළේ සිංහල බලන්න කොහොමද මේ ශරීරය ආවේ කියන එක අපි දැන් දැනගන්න ඕන. කොහොමද ශරීරය ආවේ කියන එක. ඒක තමයි උදාහරණ දැන් අර මේ ධ්‍යාන වලින් පස්සේ එන තත්ත්වයක් කියන මේ සූත්‍රය කියන්නේ. හතරෙන් ධ්‍යානෙන් පස්සේ. මේ ශරීරයේ රූපී දැන් ඒක තේරෙනවද ශරීරයෙන් බලන්න පොඩ්ඩක් බලන්න දැන් කොම්පියුටර් ළඟ නම් ඉන්නේ. දැන් බලන්න දැන් ශරීරයක් තියෙනවානේ. වාඩි කරවල තියෙන්නේ. වාඩි වෙලා ඉන්න හැටි පේනවා, අත් පේනවා, කකුල් පේනවා, ඇඳගෙන දැඳුම් පේනවා. ඔළුවත් පොඩ්ඩක් අත ගාලා ඔළුවක් කෙලෙකුත් තියෙනවා මම සාල එකක්. දැන් මව්කුසී ඉන්නකොට ඔච්චර විශාල ඔළුවක් තිබුණාද? මෙච්චර විශාල ඇඟිලි තුන බලන්න තමන්ගේ චූටිම චූටිම චූටිම චූටිම කාලයන් නැත්තම් දරුවෙක්ගේ පින්තූරයක් කරා. ඉපදිච්ච ගම. ඒ ඇඟිල්ලක් කරන් බලන දැන් නම් දරුවෝ විශාල ඇටි අඩි පහක් අයක්. අන්න කොච්චර චූටි ඇඟිල්ලක් තියෙන්නේ. කොච්චර චූටි මේ පොත්තක් තියෙන්නේ. දැන් ඒක ආරෝපණය කරන්න සමානයි. එතොන්න ශරීරයක් කියලා කියනවා. අයංකෝ මේ කායෝ මේ මගේ මේ කය ඇඟ සිරුරේ ශරීරේ රූපී ඒක රූපත්වයක්. රූප සහිත දෙයක්. ධාතු මහා භූතිකෝ මේ භූතත්වයේ කියන එක විශාල වෙලා පහළ වෙයි. මහා භූත හතර එකතු වෙලා හැදලා තියෙනවා. කියන්නේ පඨවි, පඨවිත්‍ය, ආපෝත්‍ය, තේජෝ වායුත් ඔය හතරත් එක්ක ඉස්සම් වාදාය රූප තියෙන අපිව දන්නවා දැන් ඒක ඒක තමයි බලන්න ඕනේ පෙනෙන එකත් එක්ක සංඥාව තව ගැඹුරු කරලා බලනවා මේ අත නම් බැලු මේ අත කියන්නේ ඒක ආපු හැටි මේ චූට් දරුවෙක්ගේ තමන්ට දරුවෝ ඉන්නවනේ දරුවන්ගේ පුංචි පින්තූරයක් ගන්න පිටිච්ච වෙලා සම්පූර්ණ ජූස් වලින් වෙහිලත් එක්ක ඉන්නකදී මාතා පෙට්ටික සම්භව. ඒක අවබෝධයක් තියෙන මේකේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් විසින් සම්බම් ප්‍රොඩියුස් කළේ මැනුෆැක්චර් එකේ ඒ කොම් ඒ මොකද්ද ඒ ඉතලයි මේක පටන් ගත්තේ ලැබෙච්ච එක ඇතුළේ මාතා පිටික සම්භව මාමක සහ පියකු විසින් සම්භවයක් හදලා දුන්නේ එතකොට ඒ ඒ එක මතකිට යන්න දැන් ඒ පුංචි අංශයක් හැටියට තරාවේ ඒ සත්‍ය භාවය නිසා ඒක ඊපස්සේ පෝෂණය මව කුසේදී රාත්‍රල් 7-8කට. ඊට පස්සේ මම කුසින් බිහි වුණා. ඕදන කුම්මාසුපච්චු. සෑම බී මාර්ගයෙන් මේක ලොකු මහත්තු. එහෙමෙන් තමයි මේකේ දැන් ওই தත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. දැන් ඒ සමාන්ගේ පින්තූරේ නැත්තම් ඒ කාලේ ගත්ත පොඩි දරුවෙක් එකන් සමන්ද සසඳාන්න. බල ඇහැටම සංඥාව දෙන්න රූප සංඥාවක් නැති කරගන්න. මෙන්න මේ ශරීරේ ඒක ලොකු පොඩිකම් බලන්න කොච්චර චූටද කියලා. ඊට පස්සේ මේ ශරීරය බලන්න. ඇඟිලි ඇඟිලි අත අත කකුල කකුල වශයෙන් බලන ඔළුව ඔළුවේ අර එකක් පුංචි එකයි මේක සසනන්න. ඒක තමයි ඒක කොහොමද ලොකු වුණේ මේ අවුරුදු 20 30 40 50 60 70 තුළ ඒ වගේ. බත් මාළු කවල කවල ගලවලු කවල මස් මාළු කවල කවල කවල මේක මේක ලොකුට අවුරුදු 18 20 යනකල් ලොකුට ඊට පස්සේ ඉතින් තියා ගන්නවා ඊට පස්සේ ඒකේ ස්වභාවයක් තියෙනවා අනිච්ච ඡාදන අනිච්චයි උස්සල තියන්ට ඕන පිරිමදින්න ඕන ඒ කියන්නේ මේක රැක ගන්න ඕන වේදන නමුත් බෙද බිඳිල යන විද්ධාංශන විනාශ වෙලා යන එහෙම ස්වභාවයක් තියෙන එක ශරීරයේ ස්වභාවයක් තේරුම් ගන්න. ඉදංච පනමේ විඥාන මගේ මේ විඥාන කිමි දැනෙන බව දැනෙන දැනුම නෙවෙයි අපි ඒක කියන්නේ විඥානය කියන්නේ අපි දෙන වචනේ මේ ධර්ම සාකච්ඡාන් පස්සේ වයින් එන්නත් ඕන අත්‍යත් ඒකේ සාකච්ඡා කරන්න. මේ සවිඥානික ස්වરૂපයකුත් මේක ඇතුළේ තියෙනවා. එත් මේ පන ඉදංච පන මේ විඥාන මේ මගේ විඥානය. නම් මගේ විඥානය කියලා කියන්නේ කොට මගේ විඥානය කියලා ගන්න එපා. මේ කියන්න කියන්නේ. මේ දැනෙන බව එත් සිතං මේකත් එක්ක මේක ආශ්‍රිතවයි තියෙන එත් ප්‍රතිබද්ධ මේකත් එක්ක බැඳිලායි තියෙන්නේ. ওই දෙකේ තමයි තේරුම් ගන්න. අර ඒකේ තේරුම් ගන්නයි අර නාම රූප කියන වචනේ දැන්. නාම රූප පරිච්ඡේද කියන වචනේ මා දැම්මේ ඒකේ තේරුම් ගන්නට පමණයි. නමුත් ඒකේ ගැඹුර යනකොට ඒක වැරදි. මෙතන තියෙන එක. මේ දෙකේ මේක දෙකක් කියලා තේරුම් ගන්න. ඒක තමයි ඥාන දර්ශනය වෙන්නේ. මෙතෙන්දී. ඊළඟට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට අපිට ඇහැ ඊර බහින එකත් අනිච්චම ගී ඒවත් දැන් අපි පහු කරගෙන යනවා. අපි කලින්ම කීවා අපි තිරිඟු ගැන ඉගෙන ගන්න. තිරිඟු වලින් හදපු කේක් ගැනවත් මගුල් කේක්ද, බර්ත්ඩේ කේක්ද, වෙඩින් කේක්ද, ඇනිවර්සරි කේක්ද, මේ රවුම් කේක්ද, උස කේක්ද මේ නයගරා හැටියට හදපු එකද එහෙම නැත්නම් ලිබර්ටි ස්ටැච්චු හැටියට හදපු එකද ඒව නෙමෙයි දැන් බලන්නේ. ඒ ඒක ඒක සංඥා දැන් බලන්නේ වීච් කියන තිරිඟු ගැන අපි බලන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන පංච උපාදානස්කන්ධ මක්විවි හැවිල්ලා මහා භූත සමහරට වතුර වගේ මහා වතුර කියන එක මහා සාගරය වගේ පේනවා ඊට පස්සේ නැත්තම් දියැලක් හැටියට මහවලි ගඟේ නැත්තම් ගංගානන්දිය හැටියට එහෙම නැත්තම් යමුනා හැටියට කැලණි හැටියට රයන් හැටියට ඉකිකි පේන ධර්ම මිසිසිප්පි හැටියට පේන જાති ඒව නෙමෙයි දැන් අපි බලන්නේ වතුර කියන පොදුත්වය විතරයි බලන්නේ ඒ වගේ අනිත්‍යතාවයේ දකිනකොට පේනන දේ අනිත්‍ය කියන එකට වඩා අධ්‍යාත්මිකේ අධ්‍යාත්මිකයට ඉස්සෙල්ලා ඇහැ අනිත්‍ය කියන එක. ඇහත් අනිත්‍ය විඥානයත් ඇහක් විඥානයත් අනිත්‍යයි කියන්නේ. ඒතොර මේක ඇතුලේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියන එක දැක ගන්න ඕන හරියට. තිරිඟු වලින් හදපු කේක් එකට වඩා තිරිඟු කියනක හොයා ගන්න. නමුත් ඒ බාහිරේ දැනගන්නේ කොහොමද? නැත්තම් බාහිරයේදී විතරක් ගියොත් එහෙම අර ඇතුලේ ඉන්න එක්කෙනා අමතක කරලා ડિප්‍රෙෂන් එකට යනවා හුඟක් වෙලා. මොකද මට ඉන්ට වෙලා තියෙන්නේ මේ අනිච්ච ලෝකයේ. ඔක්කොම හිතන මම හොඳ එක්කෙනා අනිත් ඔක්කොම හොඳ නෑනේ. මම තමයි හොඳම ඩ්‍රයිව්. මම තමයි හොඳම බෞද්ධ. මම තමයි හොඳම විභික්ෂුව. මම තමයි හොඳම දේශිකයා. මම තමයි හොඳම භාවනා කරන එක්කෙනා. මම තමයි හොඳම අම්මා. අනිත් අයගේ ඇත්ත මගෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් හුඟක් තියෙනවා ඔක්කොම හිතන්නේ එහෙම. ඒක නැති වෙලා යන ඊට පස්සේ. ඒ බව අතුරු දහන් වෙනවා. මොකද පංච උපාදාන ඛණ්ඩයන් තමයි කොතනක් තියෙන්නේ සත්ත්ව භාවයන් කියන එක. එතකොට අර අපි තුකා මෙතන සිරුරක් තියෙනවා සිරුර ආවේ කොහොමද මේක විඤ්ඤාණය මේකට ප්‍රතිබද්ධ වෙලා තියෙනවා කියලා දැනගන්න. ඒක තමයි මෙතන ඥාන දර්ශනය කියන්නේ. දැන් ඥාන දර්ශන පටලාභය සඳහා තියෙන තව දේ තියෙනවා දැන් ආලෝක සංඥාවත් ලබන ඥාන දර්ශනය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන තැන තියෙනවා. ඒක සමාධි භාවනා කියලා සූත්‍රයක් අංගුත්තර නිකායේ ඒක හොයලා බලලා කතා හොයලා බලන්න. දර්ශන කියන්නේ වෙනම එකක් එතන. මේ ශරීරය සහ විඥානය කියන දෙක වෙන් කරගන්න බලන එක ඥාන දර්ශනය. ඊළඟට අනිත්‍යතාව ගැන වෙනකොට අර අනිච්ච සංඥාවට යන්න තිස්සරූම. අනිච්ච සංඥාව කියන්නේ අර අපි ඉගෙන ගත්ත ගිරිමානන්ද සූත්‍ර කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ රුක්කුමූලගතෝ ශුඤ්ඤාකාරගතෝ පනසිච්චති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡං රූප රූප බත් රූප අනිච්ඡය ඒකට හැම එකම ගන්නවා උපාදානස්කන්ධයට යන්නේ. වේදනා සංඥා සංඛාර විඥාන. ඒතර දැන් ගහක කොලේ අනිත්‍ය කියලා දකිනකොට වගේ එතකොටම තේරෙනට ඒක අනිත්‍ය බව තේරෙන සංඥාවට තමයි ඒක තේරෙන්නේ. ඊළඟ ළඟට එන්න ඕන. අජ්ජත්තිසල. අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සති ඊට පස්සේ බහිද්ධාවාදම. බාහිරින් නතර වෙන්න එපා ඒක ડિප්‍රෙෂන් එක හිටන් ඉඳ තියෙනවා අති අවබෝධයක් නෙමෙයි නොවෙන්ටත් ඉඳ තියෙනවා නමුත් උදකම තේරුම් යනවා අපිට අර මිනාදර්ශනේ තේරුම් ගන්නත් පමණයි මම නාම රූප පරිච්ඡේද ඥානය කියලා කිව්වේ නම් නාම රූප සහ විඥාන දෙකක් කියන එකක් මතකයේ තියෙනවා නාම රූප සහ විඥාන දෙකක් ඒක වර්ග දෙවිධයක දෙක දෙයක් කියලා පරිත්‍යාගට. ඔද විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන හිංසා. විඥාන රූප හටගත්තේ විඥානත්තේ තියෙන තිබිච්ච නිසා. මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ ඥාන දර්ශනයේ විඥාණය එත්ත සිතං එත්ත ප්‍රතිපත්තං කියලා තේරුම් ගන්න එක. අනිත් ඇත්තොත් ඒ ගැන කතා කරලා තේරෙන වශයෙන් මොකද මේ කතා කරන්නාට නැති බස් වාරවල් තියෙනවා අවබෝධයන් තියෙනවා ගෞරවනීය කල්යාණ මිත්‍රන් කල්යාණ මිත්‍රන් ඉගෙන කතා කරන්න අපත් කැමති ධර්මය අහන්නට සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා ඒවන්ස මම සතුටුමනේ ඒකේදී අර පොඩි විස්තරයක් තියෙනවා මේ මම කියන සප්තවිසුද්ධි පොත ඥාන සාමි ඥානාරාම හඳුරන්නේ පොතේදී. ඒකේදී අර මේ දිලුක් මාත්මය කියපු තැනදී මම බැලුවේ දෙකක් වෙන්න ඕනේ කියන එක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එක උද්දේශ ඥානය. දේවය කියන එකයි දෙකක් කියන එක මම හිතන්නේ ඒක තමයි පොඩ්ඩක් ඒක විස්තර කරා කොහොමද ඒ විස්තර යන්නේ කියන එක. ඒකේ පොතේ වැඩි විස්තර තියෙනවා මම හිතන්නේ ජරුම් මාත්‍යාට ඕන නම් මේ පොඩ්ඩක් පුතේ සතිතුමා විස්තර කරපු හැම එකම වැඩිපුර විස්තරත් එක්ක ඒ පොතේ සඳහන් කරලා තියෙනවා මේ සප්තවිසුද්ධිය පැත්තෙන් කතා කරනකොට ඒ ඥාන දර්ශන ටික කියලා තියෙන. ඉස්ලාම්ම තියෙන්නේ ඒකේ නාම රූප පරිච්ඡේදය. ඊට පස්සේ පත්‍ය පරිග්ගහ. ඊට පස්සේ සම්මසන. ඊට පස්සේ තමයි උදේවය කියන එක තියෙනවා. උදේවය අනුපස්සනා ඥානය කියන එක. ඊට පස්සේ එම්ම ගිහිල්ලා තමයි 17ක් ගැන කතා කරලා තියෙනවා. දැන් මේක වැඩිපුර තේරුම් ගන්න ඕනේ නම් මම හිතන්නේ නැත්නම් ඒ වගේ එතනට ගිහිල්ලා පොඩ්ඩක් බලාගත්තා නම් ඔය කතා කරපු හැම එකම ඒ විස්තර කරලා තියනවා වගේ එකක් තේරෙනවා. තේරුණා. සරණයි. චිත්ත මහත්මිය ඔබතුමියට ඒ ගැන යමක් පැහැදිලි කරන්න තියනවද? ඒ ඒ ගැනම කියලා ඇත්තටම පැහැදිලි කිරීමක් නම් තේරුමක් නැහැ. මම හිතන්නේ සත්‍යජිතුමා ඒ කියපු ටිකෙන් අපිට තේරෙනවා තරමට අපිට තේරුණා කියලා. මෙතනදී සත්‍යජිතුමනි පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි කියලා හිතුණා මේ මේ தত্ত্বය ගැන ඇත්තටම අපි සුසීම සූත්‍රයේ සඳහන් වෙන විදිහට එහෙම හිතන්න අනේක මම හිතන්නේ මෙතනදී අවශ්‍ය නැහැ මොකද අපි මේ සූත්‍රය සාකච්ඡා කරන නිසා නමුත් සමහරක් වෙලාවලට ඔබතුමා කිව්වා වගේ මේක අත්වාදයෙන් අරගත්තාම කෙනෙක් මේක අපි පොඩ්ඩක් අව탁සේරුවට යම්කිසි මනසක අවතක් සේරුවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා කියලා මට නිකමට හිතුණා. මොකද මෙවැනි තත්ත්වයක් නැතුවම බැරිද කියන වගේ හිතක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසාම මම හිතන්නේ සුසීම සූත්‍රයේ හිතට ආවේ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ අර ඔබතුමා අවසානයේට ආශ්‍රවක්ෂය සිදුවෙන විදිය කියනකොට එතනදිත් පැහැදිලිවම කිව්වේ මේ සමුදය සහ නිරෝධය දකින්නම උත්සාහ කරන්න කියලා. එහෙමනම් ඒ ඒ සමුදය සහ නිරෝධය දකින්නේ මොන වගේද කියන එක විදියට තේරුම් ගියේ මේ පංච උපාදානස්කන්ධයේ සමුදයත් නිරෝධයත් කියන එක. එතකොට එහෙම ඒ විදියට තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ දේ ඒ දේ දැකීමෙන්ම මේ සත්‍යයන් කොහොමද හටගන්නේ හට ගැනීම නැති වෙන්නේ කියන එකත් මනසකට අවබෝධයක් වශයෙන් දැකීමක් වශයෙන් ඇති වෙන්න ඉඩ තියෙන බව තමයි තේරුම් ගත්තේ ඊට වඩා යමක් පැහැදිලි කරන්න තේරෙන්නේ තිරුවන් සරණයි තෙරුවන් සරණයි සොපිරිතුමා මට පොඩි වචනයක් පැහැදිලි කරගන්න ඕනේ යථා කම්මූපද කියන වචනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන එක චතුප්පාත්ඥානය එක්ක යන වචනයක්ද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි උපග කියන වචනේ තේරුම ගත්තාම ලං වෙනවා කියන එක. එළඹෙනවා කියන වචනේ තියෙනවා. උපග කියන වචනේ. එතකොට කම්මූපගේ කියන්නේ කර්මය නිසා එතෙන්ට ලං වෙන එක. යථා කම්මූපගේ ඒ தത്വයට හේතු ලං උනේ මේ කම්ම නිසා කියන්නේ. යථා කම්ම උපග. උපගච්ඡති කියන වචන ලං වුණා. ඒ ඇත්තු මේ தത്വයටපත් උනේ මේ කම්මෙන් කියලා යට තේරෙනවා. ඒකයි උපග කියලා කියන්නේ. බුදු සරණයි. ඔය එක තමයි අර දිබ්බ චක්කු ඥාන කියලා කියනකොට එතෙන් දැක්කේ එක. මේ සත්‍ය මේ කම්ම නිසා සුග සුගති සම්පත් ලැබුවා. එයා තණ්ඩ උනේ මේ කම්මෙන්. එයාට තේරෙනවා මේ தත්ත්වය නිසා මේ කම්ම විපාක ඥානයක් ඇවිල්ලා වගේ. බුදු සරණයි. බොහොම පිං සතේතුමා එතකොට යම් කිසි තැනක තිබුණතින් යථා කම්මෝපක ඥානය කියලා ඒ චතුප්පපාත ඥානය කියලා ගන්න එක හරියද? ඒක සමහරට කම්මස්සකතා ඥානය කියන එකට දැනට ගියොත් හොඳයි කියලා හිතෙනවා. කොතනද එහෙම තියෙන යථා කම්මූපගෙනාන කියලා. ඒක ප්‍රතිතුමා කලකට ඉස්සර අපි අර මේ අභිධර්ම පිටකය කරන වෙලාවේ ආපු වචනයක් මේ විසර්ජනාවාරවලදී ඒක මට ඔව් එතෙන්දී දැන් මෙතන මෙතන ටිකක් ඈතට යනවා දිබ්බ චක්කු ඥාන වගේ කර විද්‍යාවලට යන තැනන්නේ ඊට මෙහා ගත්තොත් දැනට කම්මස්ස කතා ඥානය කියන්නේ කර්මය මේ කම්මෙන් සහ මේ ප්‍රතිඵලෙන් ওই ප්‍රතිඵලය ආවි කම්මයක් නිසා කියන්නේ ඒකට આવොත් හොඳයි කියලා දැනට හිතෙන්නේ කම්මස්ස කතාඥානය. කම්මස් කම්මස්ස කතා හරි කම්මස්ස කතා. ඒක තේරුම් ගන්න දෙවිදියක් තියෙනවා. මේ කර්මය කළ නිසා මේ ප්‍රතිඵල ලැබුණා කියලා. හේතු සහ ඵලය හැටියට තේරුම් ගන්න. මේ හේතු නිසා මේ ඵලය අවිල්ලා තියෙනවා කියලා. දැන් එහෙම තේරුම් ගත්තොත් හොඳයි කියලා මා හිතන්නේ මේ මදන්නේ විස්සජ්ජනේදී කොච්චර දුරට කියන කතා කරාද කියන එක. සම්මා සම්බුද්ධ සරණයි අපි දැන් අවසන් කරමු එමන. ඊයේ අපිට තව සූත්‍ර තියක් මේ දීගනිකාය සූත්‍රමයි මම හිතන අම්බට්ට සූත්‍රේ වෙන්න ඕන ඊළඟ සූත්‍රේ. මතකයේ හැටියට ඉන්න මම බලන්නම් ඒ එකෙන් ටිකක් තේරුම් ගන්නට මාර්ගය පිළිබඳ අපි කතා වම්බට සූත්‍රයේ තියෙන මේ කියපු කරුණුම වෙන විදිහකට වෙනවා නමුත් අපිට මතක් මතු කරගන්න පුළුවන් පැති තියෙනවා අපි අවසක්ෂේරු නොකරේ මාර්ගයට යන්න පුළුවන් කියන එක තියෙන හැබැයි සීල ඉන්ද්‍ර සංවරය වගේ දේවල් අත්‍යවශ්‍යම ආදි බ්‍රහ්මචාරීක කොටස් ඒවා ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරමු. ඔය සමහර අහපු ප්‍රශ්න වලට අනිත්‍ය දුක්ඛ තේරුම් ගන්න, අනිත්‍යතාව තේරුම් ගන්න දේවල් වලට අපිට එන්න පුළුවන් කොතෙන්ද අවධානින් අහගන්න. ඒකට හරියනවා. සමහර ඒවා ශබ්දාවෙන් තේරුම් ගත යුතු දේවල්කුත් තියෙනවා ඥානෙන් තේරුම් ගත යුතු තැනුත් තියෙනවා බලන්න බැරි අයින් වෙන්න එපා අයින් වෙන්න එපා අපිට පුළුවන් මේක කරගන්න ආත්ම විශ්වාසය තියෙන්න ඕන ශ්‍රද්ධාවේ එක ගුණාංගයක් තමයි ආත්ම විශ්වාස self confidence එක සිද්ධාර්ථයන් වහන්සේ කාලාර කාලාම තුමාට විතරක් නෙවෙයි සද්ධා තේන මටත් තියෙනවා කියලා කිවි විදිහට. මයම්පත් සද්ධා ඒක කොන්ෆිඩන්ස් එකක් එක්කෙනෙක් නිසා මගාරව ගන්න දෙපත අපිට දැන් අපි දැන් බුදුහාම කියන්නේ හුස්ම මේ හුස්මේ ඊළඟ හුස්මන කොට ඉඳී දන්නේ කියලා. එතපි අපි මොහොනින්ද අපි දවස් 20ක් ඉන්නවා කියලා. එහෙම හිතලා උනන්දු වෙන්න පුළුවන්. ඒකට මාතෘ භාවයෙන් පීතෘ භාවයෙන් ප්‍රවිජිත භාවයන් උපවිජිත භාවයන් රැකියා භාවයන් කරදරයක් නෙවෙයි බාධාවක් නෙවෙයි බාධාවක් එක්තරා විදියක රාජස්පතයක් වෙන්න පුළුවන් නමුත් පුළුවන් කරගන්න විදිය දැනකට යන්න පුළුවන් තැනක් තියෙනවා එසාවේ සම්පජාන සති සම්පජාන්නේ බොහෝ වැදගත් තරක් ඒකම අපි ධර්ම සාකච්ඡාන් සාකච්ඡා කරේ සම්පජානේ යොදන් ශරීර චලනයන් වගේම ඒ චලනයන් සිදුවෙන්නේ කොහොමද කියලා ඒ වගේ දේවල් හොඳ හොඳට හාරලා හොයලා බලලා එනක හොඳක් තියෙනවා බොහෝම පිං තථාගතයන් වහන්සේ නමස්කාරය වන්දනීයයි බුද්ධ භාවය අචින්ත්‍යයි එවන් නාමයක් ඇහෙනේ කල්පයක අපි ඉන්නවා නිසා මේ නාම රූපත් ලැබීම වාසනාවන්තයි මනුෂ්‍යයන් හැටියට පිළිගැනීම අපේ සිත් පිරිසිදුයි පවිත්‍රයි නිර්මලයි. පිරිසිදු සිතින් කරන දැන් පැතුම් අධිෂ්ඨානයන් සිද්ධ වීමට කල වැඩියෙන් සපතුම් රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සියලු දරා පෝෂණය කළ මේ නියන්ද පියානන්ද පරමෝ යාපතුම දකිත්තා. අප කරගත් මේ කුසල පුණ්‍ය චේතනා සියල්ලෙන් බලමයිමින් සුගති සම්පත් මෙහිවීවා. උතුම්ම කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිතුරියන් පමණක්ම ලැබේවා. ශ්‍රද්ධාවේ, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ක්‍රමයෙන් මොකුරාකොස්. අපේක්ෂය සඳහා අප්‍රමාණ වූ ප්‍රජාවකට නිරාමිස මෙහි සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරනවා. පිසාතුන් වහන්සේට වන්දනීය ගෞරවනීය ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. කල්යාණ මිත්‍ර වුණාට පිං සම්මා සම්බුදු සරණයි. සල්සන් තිරුවන් සරණයි. සල්සන් තිරුවන් සරණයි.